පෙරවන් සරණයි හැම දිනාටම අද දවසෙත් අපි සෙනසුරාදා ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නට සූදානම් වෙන්නේ. පසුගිය සති 10ක් මුළුල්ලේම අපි සාකච්ඡා කළේ පටිච්ච සමුප්පාදය පිළිබඳව. අද 11 වෙනි සතියටත් අපි ඒ පිළිබඳව සාකච්ඡා කරන බව සිහිපත් කළා. අද දවසෙන් අපි පටිච්චසමුප්පාදය පිළිබඳව කරන සාකච්ඡාව නිමා කරනවා. ලබන සතියේ ඉඳලා තව වෙනත් මාතෘකාවකින් අපි ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙනවා. එතකොට පසුගිය සතියේ වෙනකොට පටිච්චසමුප්පාදයේ මූලික කරුණු පිළිබඳව එහෙම නැත්නම් අනුලෝම පටිච්චසමුප්පාදයේ පිළිබඳව අපි එහි අංග පිළිබඳවත් ඒ වගේම පසුගිය සතියේදී විශේෂයෙන් ඒ පිළිබඳව දත යුතු වඩාත් ගැඹුරු කාරණා පිළිබඳව ඒ කියන්නේ ඒ පටිච්ච සමුප්පාදයේ පිළිබඳව එහි අංග වගේම සංදි තුන ආකාර 20 ඒ වගේම වෘත්ත තුන මූල දෙක මේ වගේ කාරණා පිළිබඳව අපි සමස්තයක් හිතට කතා බහ කරමු එතකොට අද දවසේ අපි විශේෂයෙන්ම අවධානය යොමු කරන්නට බලාපොරොත්තු වෙන්නේ පටිච්චසමුප්පාදයේ අනුලෝම පැවැත්ම එහෙම නැත්නම් අනුක්‍රමයෙන් හේතු ප්‍රත්‍යයන් අනුව පවතින ආකාරය වගේම බුදුරජාණන් වහන්සේ එහි ප්‍රතිලෝම වශයෙන් මේ හේතු ප්‍රත්‍යයන් ප්‍රහාණය කරන ආකාරය ඒ තුළින් සංසාර ප්‍රවෘත්තිය නිමා කරන ආකාරයත් එහිම පැහැදිලි කරනවා ඒ ක්‍රමය තමයි ප්‍රතිලෝම පටිච්ච සමුප්පාදයයි කියලා දක්වන්නේ. ඒක අපි කොයි කවුරුත් දන්නවා අවිජ්ජායත්වේව අශේෂ විරාග නිරෝධා සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ ආදී වශයෙන් අනුක්‍රමයෙන් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ අවිද්‍යාවගේ නිර්වශේෂ නිරෝධය. අවිද්‍යාව නිර්වශේෂ වශයෙන් නිරෝධ වෙන්නේ විද්‍යාව පහළ විද්‍යාව කියලා කියන්නේ ප්‍රඥාව සම්මා දිට්ඨිය. එතකොට ඒ ප්‍රඥාවගේ නිර්වශේෂ ප්‍රඥාවගේ පරිපූර්ණ පහළවීමෙන් අවිද්‍යාව නිර්වශේෂ වශයෙන්ම ප්‍රහාණය වෙනවා. ඒ ප්‍රහාණය වීමත් සමග ඒ තනත්තාගේ ඉතිරි අර මූල කාරණා ටික ඒ කියන්නේ අවිද්‍යාව නිසා හටගත්තු සංස්කාර ධර්මය ඒ නිසා නිරුද්ධ වෙනවා අවිද්‍යාව නැති තැන සංස්කාර ගොඩ නැගෙන්නට විදිහක් නැහැ ඒ නිසා තමයි පිළිතරම කතා කරන්නේ රහතන් වහන්සේ අරහත් මාර්ග ඥානය උපදවාගත්තු තැන ඉඳලා උන්වහන්සේට උන්වහන්සේ කරන කියන සිතන කිසිත්ම දෙයකින් උන්වහන්සේට සංස්කාර උපදින්නේ නැහැ. තර සංස්කාර කියලා අදහස් කළේ පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, අනෙන්ජාභි සංඛාර. ඒවා අපි මේ පටිසම්පාද දේශනාවේදී ඒ ඊට අදාළ තැන්වලදී කතා බහ කළා. එතකොට සබ්බේ සංඛාරා කියලා කිව්වහම සමස්ත සංස්කාරය කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා වූ සියලු ධර්ම. එතකොට මෙතන අවිජ්ජාපච්චය සංඛාරා කියලා හඳුන්වන්නේ හේතුප්‍රත්‍යයෙන් හටගන්නා සියලු ධර්ම නෙමෙයි අවිද්‍යාව පාදක කොටගෙන ජනිත වෙන්නා වූ පුඤ්ඤාවි සංඛාරා අපුඤ්ඤාවි සංඛාරා අනෙන්ජාපි සංඛාරා. ඒ කියන්නේ කුසල අකුසල කර්ම. එතකොට අවිද්‍යාව નિરවශේෂ වශයෙන්ම ප්‍රහාණය කළාම ඒතනත්තාට එතනින් එහාට මොනම හේතුවක් නිසාවත් අර පුඤ්ඤාභි සංඛාර අපුඤ්ඤාභි සංඛාර ආනෙන්ජාභි සංඛාර එතනින් එහාට ජනිත වෙන්නේ නැහැ. ඒ කියන්නේ අනාගත විපාකයක් ඇති කරන්නට පුළුවන් විදිහේ කුසල අකුසල කර්මයන් ජනිත වෙන්නේ නැහැ. ඒ නිසා රහතන් වහන්සේට ඇතිවෙන ජවන්සිත හඳුන්වන්නේ ක්‍රියාසිත කියලා. අපි පැහැදිලි කරගත්තනේ ජවන්සිත වල ශක්තිය තමයි දිට්ඨ ධම්ම වේදනීය වශයෙන් මේ භවයේ විපාක දෙන්නේ පළවෙනි ජවන් සිතේ ශක්තිය උපපජ්ජ වේදනීය වශයෙන් විපාක දෙන්නේ දෙවන මේ හත්වෙනි ජවන්සිතේ ශක්තිය අපරාපරිය වේදනීය වශයෙන් විපාක දෙන්නේ මැද ජවන්සිත පහේ ශක්තිය. එතකොට ওই විදිහට ජවන්සිත හත දිට්ඨ ධම්ම වේදනීය, උපපජ්ජ වේදනීය, අපරාපරිය වේදනීය වශයෙන් සසරේ නිවන් දැකලා පිරිනිවන් පාන මොහොත දක්වාම විපාකත්වයටපත් වෙනවා. එතකොට ඒක අපි හොඳට අවධාරණය කරගන්න ඕන නිවන් දැකලා පිරිනිවන් පාන මොහොත දක්වාම විපාක දෙනවා పూర్ව කර්ම. කල්ලාතුව කරගත්තු කුසල අකුසල කර්ම. හැබැයි අරහත්ත්වයටපත් වුණු තැන ඉඳලා ඒ කියන්නේ එතකොට තාම පිරිනුවන් පාල නැහැ ක්ලේශ පරිණිරවාණය පමණයි. පරිණිරවාණය දෙආකාරයිනේ ක්ලේශ පරිණිරවාණය සහ ස්කන්ධ පරිණිරවාණය. එතකොට ස්කන්ධ පරිණිරවාණය කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් හඳුන්වන පිරිනිවන් පෑම. එහෙම නැත්නම් සෝපදිශේෂ පරිණිරවාණ අනුපදිශේෂ පරිණිරවාණ කියලා දෙආකාරයෙන් දක්වනවා. සෝපදිශේෂ පරිණිරවාණ කියන්නේ පංචස්කන්ධය නැමැති උපදිය ඉතිරිව තිබියදී කෙලස් පිරිණිවීමටපත් වෙනවා. කියන්නේ මතු නොහට ගන්නා ආකාරයෙන් කෙලස් ප්‍රහාණය කරනවා. එතකොට ස්කන්ධ පරිණිරවාණය කියලා කියන්නේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ සමූහය නැවත නොහට ගන්නා ආකාරයේ නිරුද්ධ වෙනවා. එතකොට ස්කන්ධ පරිණිරවාණය දක්වාම పూర్ව කෘත කුසල කුසල කර්මයන් විපාක හැබැයි ක්ලේශ පරිණිරවාණයෙන් පස්සේ උන්වහන්සේගේ චිත්තසංතානයේ යලි සංස්කාර ඒ කියන්නේ කුසල ලකුසල නැවත ගොඩ නැගෙන්නේ නැහැ. ඒතර නැවත ගොඩ නැගුණ නැති වුණාට పూర్ව කෘත කුසල කුසල කර්මයන් උන්වහන්සේට ස්කන්ධ පරිණිරවාණය දක්වා ඒ කියන්නේ පිරිනිවන් පාන මොහොත දක්වා විපාක දෙනවා. ඒක අපි පැහැදිලිව තේරුම් ගන්නට ඕන. මොකද සමහර කෙනෙක් ඇතැම් ස්වාමීන් වහන්සේලා පවා මේ විදිහට තර්ක විතර්ක කරනවා බුදුරජාණන් වහන්සේට එහෙම නැත්නම් රහතන් වහන්සේට අරහත්ත්වයට පත් වුණාට පස්සේ අරහත්ත්වය හඳුන්වනවා කර්මක්ෂය කර ඥානයයි කියලා. එතකොට කර්මක්ෂය කර ඥානය කියලා කියන්නේ කර්මයන් ක්ෂය කරනවා. කර්මයන් අහෝසි කරනවා. එතකොට කර්මයන් අහෝසි කරන ඥානෙ ඉපදුනාට පස්සේ උන්වහන්සේට කර්ම විපාක දෙන්නේ නැහැ කියලා. ඒ එහෙම ප්‍රකාශන කරන්නේ මේ කියන මේ ගැඹුරු දහම් කරුණු පිළිබඳව අනවබෝධය නිසා. විශේෂයෙන්ම අභිධර්මය ටිකක් අධ්‍යයනය කරනකොට අපිට පෙනෙනවා රූප කොටස තියෙනවා කර්මජ රූප. එතකොට ප්‍රධාන වශයෙන් දැන් අපි ප්‍රතිසන්දි ඇතිවීම ගැන මේ පටිච්චසමුපාදයේදී කතා කළා. සංඛාරපච්චා විඥානං ඒ සංස්කාර කුසල කුසල සංස්කාරයන් නිසා ප්‍රතිසන්දි විඥානේ ඇති වෙනකොටම එතන නාම රූප ජනිත වෙන්න පටන් ගන්නවා ඒ ප්‍රතිසන්දි විඥානය නිසා ඒ ප්‍රතිසන්දි විඥානය නිසා ඇති වෙන ඉතිරි රූප කොටාස හැටියට දැක්වේ මොනවද භාව දසක වත්තු දසක සහ කාය දසක එතකොට භාව දසක කියන්නෙම ස්ත්‍රී භාව පුරුෂ භාව ඇති කිරීමේ රූප කොටාසය එය කුසල කුසල කර්ම ශක්තියෙන්මයි ජනිත එතකොට ඒක අරහත්ත්වයටපත් වුණා කියලා ඒ කයේ අර කුසල කුසල කර්මයෙන් ජනිත වෙන රූප කොටාස ටික නවතින්නේ නැහැ. ඊළඟට වත්තු දසක කියලා කිව්වේ හදයවත්තු රූපය. හදයවත්තු රූපය ඒක මේ මාසමය හදය නෙමෙයි විඥාණයට මේ මේ කය ඇසුරු කොටගෙන පවතින්නට පුළුවන් වෙන්නේ මේ වත්තු රූපය නිසා. ඒතර වත්තු රූපය කියන්නේම කර්මජ රූපයක්, කර්ම ශක්තියෙන් හටගන්න. ඒතර රහතන් වහන්සේ අරහත්ත්වයටපත් වෙනකොටම එතනින් එහාට සියලුම කුසල අකුසල කර්මයන් එතනින් එහාට නැවත විපාක දෙන්නේ නැතිනම් උන්වහන්සේ ඒ මොහොතේම පිරිනිවන් පානවා. මොකද උන්වහන්සේට එතනින් එහාට අර වත්තු රූපය එතනින් එහාට නඩත්තු කරන්න බැරි වෙනවා මොකද ඒකට අදාළ කර්ම ශක්තිය ක්‍රියාත්මක නොවුනොත් එතකොට අන්න ඒ විදිහට රහතන් වහන්සේටවත් බුදුරජාණන් වහන්සේටවත් තව මොහොතක්වත් එතනින් එහාට ජීවත් වෙන්න බැරි වෙනවා කුසල කුසල කර්ම විපාක දීම නැවතුනොත් එහෙමනම් කර්මක්ෂය කර ඥානයයි කියලා කියන්නේ අරහත් මාර්ග ඥානයට. ඇයිද? මෙතෙක් කළා වූ කුසල කුසල කර්මයන්ගේ උත්පත්ති ශක්තිය හොසි කරනවා අවිද්‍යාව තෘෂ්ණා ප්‍රහාණය කරන නිසා මොකද අපි කතා කළානේ කර්මයට විතරක් පුළුවන් කමක් නැහැ උපතක් ඇති කරන්න. ඒකට අනිවාර්යෙන් අවිද්‍යාව තණ්හා දෙකේ මේ මූල සාධක දෙකේ සහයෝගය තියෙනවා. අවිද්‍යාව තණ්හා තිබුණට විතරක් පුළුවන් කමක් නැහැ උත්පත්තියක් ඇති කරන්නට ඒකට කර්මය සහ දායකත්වයක් ලැබෙන්න ඕනේ. එතකොට මේ කර්මය සහ අවිද්‍යාව තෘෂ්ණා කියන දෙක මේ ක්ලේශ සහ කර්ම කියන දෙක අන්‍යෝන්‍ය ප්‍රත්‍යවීමෙන් තමයි භවය එහෙම නැත්නම් ජාති ඇති කරන්නේ. ඒ නිසා මේ දෙකෙන් එකක් හරි ෂය වුණු තැන අනිත් එකට සක්‍රිය වෙන්නට පුළුවන් කමක් නැහැ. ඒතර අරහත් මාර්ගඥානයේදී අවිද්‍යාව තෘෂ්ණා දෙක ප්‍රහාණය වුණාම උන්වහන්සේට සාංශාරික වශයෙන් ජනිත කරගත්තු කුසල කුසල කර්මයන් තියෙනවා මතු භවය ඇති කරන්නට පුළුවන් ඒවා. නමුත් අවිද්‍යාව තෘෂ්ණා දෙකේ ප්‍රහාණය වීමත් සමගම අර සියලුම කර්මවල උත්පත්ති ශක්තිය සම්පූර්ණයෙන් ෂය වෙලා ඒ කියන්නේ මතු භවයක් ඇති කිරීමේ ශක්තිය එතනින් එහාට නැහැ. මොකද අර්ධය ඉතුරු වෙන්නේ. කර්මය නැමැති අර්ධය විතරයි. ක්ලේශාර්ධය ගිලිහෙනවා. ක්ලේශාර්ධය ගිලිහිච්ච ගමන් අර කර්මයන්ට නැවත උත්පත්තියක් ඇති කිරීමේ ශක්තිය සම්පූර්ණයෙන්ම අහෝසි වෙලා යනවා. ඒ නිසා තමයි ඊළඟට අනිත් කාරණේ තමයි ඒ අරහත් මාර්ගඥානයෙන් පසුව උභහන්සේගේ චිත්තසංතානයේ යම්තා චිත්ත වීති ඇති වෙනවාද ඒ චිත්ත වීති වල ජවන්සිට නැවත උත්පත්තියක් ඇති කරන්නට සමත් වෙන්නේ නැහැ එහෙම නැත්නම් ප්‍රවෘත්ති විපාක ඇති කරන්නට සමත් වෙන්නේ නැහැ විපාකේ අපි දෙආකාරයකින් පැහැදිලි කරගත්තා ප්‍රතිසන්දි විපාක සහ ප්‍රවෘත්ති විපාක එතකොට ප්‍රතිසන්දි විපාක කියලා කියන්නේ මතු භවයක් ඇති කිරීමේ ශක්තිය. එහෙම නැත්නම් මතු උත්පත්තියක් ඇති කරනවා යම් જાතියක් ජනිත කරන්නට ප්‍රතිසන්දි විඥානයක් ඇති කරනවා. එතකොට එහෙම ප්‍රතිසන්දි විඥානයක් ඇති කිරීමේ ශක්තිය හඳුන්වනවා ප්‍රතිසන්දි විපාක කියලා. ප්‍රතිසන්දි විඥානය ඇති වුණාට පස්සේ ඒතනත්තාට චුතිසිත ඇති වෙන අවස්ථාව දක්වා ඒ අතරතුර කාලයේ විපාක දෙන කර්මය හඳුන්වනවා ප්‍රවෘත්ති විපාකය කියලා. එතකොට අරහත් මාර්ගඥානය සාක්ෂාත් කිරීමෙන් පස්සේ උන්වහන්සේට ඇති වෙන ජවන්සිත වලින් ප්‍රතිසන්දි විපාක ඇති කරන්නේත් නැහැ ප්‍රවෘත්ති විපාක ඇති කරන්නේත් නැහැ. ඒ නිසා අරහත් මාර්ගඥානෙ කර්මක්ෂය කර ඥානයයි කියලා හඳුන්වනවා. ඒ වගේම ඒ තව කාර්යයක් කරනවා මෙතෙක් සිද්ධ කරලා තිබුණු කුසල අකුසල කර්මයන්හි ප්‍රතිසන්දිදාන ශක්තිය එහෙම නැත්නම් ප්‍රතිසන්දි විපාක කොටස අහෝසි කරනවා. හැබැයි ප්‍රවෘත්ති විපාක කොටස ස්කන්ධ පරිණිරවාණය දක්වා පවත්වාගෙන යනවා. ඒ ස්කන්ධ පරිනිර්වාණය දක්වා ප්‍රවෘත්ති විපාක කොටස පවත්වාගෙන ගියේ නැතිනම් උන්වහන්සේට අර වත් රූපය එතනින්ම අහෝසි වෙනවා තවදුරටත් කය පවත්වන්නට බෑ රූපය පවත්වන්නට බැරි වෙනවා ඊළඟට උන්වහන්සේට චක්ක විඥාන සෝත විඥාන ඝාන විඥාන જીවහා විඥාන කාය විඥාන කියන මේ විඥාන පහම මේවා හඳුන්වනවා පංච විඥානයන් කියලා. ඒ පංච විඥානයන්ම ජනිත වෙන්නේ එක්කෝ කුසල කර්ම විපාක වශයෙන් එක්කෝ අකුසල කර්ම විපාක වශයෙන්. ඒ නිසා කුසල විපාක පහයි අකුසල විපාක පහයි හැටියට විපංච විඥාන කියලා. විපංච කියලා කියන්නේ පහේව දෙකක්. පහේව දෙකක් වෙන්නේ චක්කු විඥානය ඒක කුසල මූලිකව කුසල විපාක සහගත චක්කු විඥානයක් හට ගන්නට පුළුවන්. අකුසල විපාක චක්කු විඥානයක් හට ගන්නට පුළුවන්. එතකොට ඒ විදිහට සෝත විඥාන, ඝාන විඥාන, જીවහා විඥාන, කාය විඥාන කියන මේ විඥාන පහම එක්ක කුසල විපාක වශයෙන් එක්ක අකුසල විපාක වශයෙන් ඒතොර රහතන් වහන්සේ සහ බුදුරජාණන් වහන්සේ අරහත් මාර්ගඥානෙ ඉපදවීමත් සමග ඉන්න එහාට මෙතෙක් සසරේ කරපු සියලු කුසල අකුසල කර්මයන් අහෝසි කරනවා නම් උන්වහන්සේට එතනින් එහාට තව මොහොතක්වත් චක්කු විඥානය ඇති වෙන්න විදිහක් නැහැ. සෝත විඥානය ඇති වෙන්න විදිහක් නැහැ. ඝාන විඥාන, જીවහා විඥාන, කාය විඥාන තව දුරටත් උන්වහන්සේට පවත්වන්න විදිහක් නැහැ. මොකද ඒ චක්කු සෝත ඝාන જીවහා කාය කියන විඥාන පහම ඇති වෙන්නේ කුසල කර්මයේ හෝ අකුසල කර්මයේ විපාක හැටියට ඒවා හඳුන්වන්නේ විපාක සිත් කියලා. එතකොට මේ විපාක සිත් ඇතිවෙන්න කර්ම විපාකය ක්‍රියාත්මක වෙන්නට ඒ නිසා මේ විදිහට බොහෝ සාධක අපිට හඳුනා ගන්නට පුළුවන් ටිකක් මේ චිත්තචෛතසික රූප ධර්මයන්ගේ විශ්ලේෂණය අපි අධ්‍යයනය කරනකොට එතකොට මේ විශ්ලේෂණයන් පැහැදිලි කරන්නේ අභිධර්මය තුළ. ඒ විශ්ලේෂණයන් පිළිබඳව ඒ අභිධර්මයේ පිළිබඳව හැදෑරීමක් නැති කෙනෙකුට යම් කෙසේ තර්කයක් විතර්කයක් වාදයක් මතු කරන්නට පුළුවන් රහත් වුණාට පස්සේ බුදු වුණාට පස්සේ උන්වහන්සේට කර්ම අහෝසි වෙනවා කියලා මොකද අර කර්මක්ෂය කර ඥානයයි කියන වචනය වැරදි විදිහට අර්ථකථනය කර ගැනීම නිසා තමයි මේ පටලැවිල්ලට එන්නේ වැරදි අර්ථකථනයට එන්නේ ඇයි මේ හේතු ප්‍රත්‍ය වශයෙන් මේ නාම රූප ධර්මයන් ක්‍රියාත්මක වීම පිළිබඳව පුළුල් වැටහීමක් ඇති කරගෙන නැති නිසා. ඒ නිසා පටිච්චසමුප්පාදය අපි හරියට ඉගෙන ගන්නකොට අපට අභිධර්මය අභිධර්මයේ කියලා කිව්වේ චිත්තචෛතසික රූප ධර්මයන් සූක්ෂම වශයෙන් ක්‍රියාත්මක වෙන ආකාරය අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රත්‍ය වෙන ආකාරය. එතකොට ඒව අධ්‍යයනය කරන්නට වෙනවා. ඒව අධ්‍යයනය කරනකොට තමයි අපිට වැටහෙන්නේ කොහොමද ඇත්තටම මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ කියලා. එතකොට රහතන් වහන්සේ අරහත් මාර්ග ඥාණයෙන් සිද්ධ කරන්නේ මොකක්ද? අවිජ්ජායත්වේව අශේෂ විරාග නිරෝධය ඒ කියන්නේ අවිද්‍යාවගේ නිර්වශේෂ වශයෙන් නිරුද්ධ කිරීම තමයි අරහත් මාර්ගඥානයේදී සිද්ධ කරන්නේ. එතකොට අවිද්‍යාව නිර්වශේෂ වශයෙන් නිරුද්ධ කරන්න නම් ප්‍රඥාව එතනට අවශ්‍ය පූර්ණත්වයෙන් ජනිත වෙන්න. ඒ කියන්නේ ප්‍රඥාවේ පරිපූර්ණත්වය කියන එක විවිධ පදනම් මත අපිට හඳුනා ගන්නට පුළුවන් මෙතන පරිපූර්ණත්වය කියලා හඳුන්වන්නේ අවිද්‍යාව නිර්වශේෂ වශයෙන් දුරු කරන්නට අවශ්‍ය ප්‍රමාණයේ පරිපූර්ණත්වයකින් උන්වහන්සේගේ චිත්තසංතානේ විද්‍යාව පහළ වෙන්නට එතකොට අවිද්‍යාව දුරු කරන්නට අවශ්‍ය වෙන පූර්ණ විද්‍යාව කුමක්ද මේ සියලු සංස්කාර ධර්මයන් දුක්ඛ ධර්මයෝය කියලා નિවරදිව දැක ගැනීම ඒ දුක උපදවන හේතුව මේ තෘෂ්ණාවයි කියලා નિවරදිව දැක ගැනීම ඒ තෘෂ්ණාව දුරු කළොත් මේ දුක දුරු කරන්නට පුළුවන් එහෙම නැත්නම් මේ සංස්කාරයන්ගේ නැවත නැවත පැවැත්ම නිමා කරන්නට පුළුවන් කියලා අවබෝධ කිරීම ඒ සඳහා මාර්ගය සම්මා දිට්ඨිය මුල් කොටගත් මාර්ගාංග 8යි කියලා નિවරදිව අවබෝධ කිරීම. මෙන්න මේ කියන චතුරාර්ය සත්‍ය ප්‍රත්‍යක්ෂ කරන්නට තරම් ප්‍රමාණවත් ප්‍රඥාවක් උපදිනවා නම් ඒක තමයි මෙතන අවිද්‍යාව නිර්වශේෂ වශයෙන් නිරුද්ධ කරන්නට අවශ්‍ය වෙන විද්‍යාව හේවත් සම්මා දිට්ඨිය කියලා හඳුන්වනවා. එතකොට දැන් අපිට මෙතනදී පෙනෙනවා තව කාරණයක් යම් කිසි කෙනෙක් සෝවාන් මාර්ගඥානෙ සාක්ෂාත් කරනකොට මේ කියන චතුරාර්ය සත්‍ය තමයි අවබෝධ කරන්නේ. සකර්දාගාමි මාර්ගඥානය අනාගාමි මාර්ගඥානය අවබෝධ කරනකොටත් මේ කියන චතුරාර්ය සත්‍යම තමයි ප්‍රත්‍යක්ෂ කරන්නේ. නමුත් ඒ ඒ අවස්ථාවන්හිදී උන්වහන්සේලාගේ සිත් සතන් තුළ අවිද්‍යාවගේ නිර්වශේෂ නිරෝධයකට අවශ්‍ය ප්‍රමාණයේ පරිපූර්ණත්වයකින් ප්‍රඥාව ජනිත වෙන්නේ නැහැ. සම්මාදිට්ඨිය හෙවත් ප්‍රඥාව සෝවාන් පුද්ගලයාගේ එහෙම නැත්නම් සෝවාන් මාර්ගඥානයේදී ශක්තිය ලබන්නේ සක්‍රිය වෙන්නේ හැකියාව ලබන්නේ සක්කාය දිට්ඨිය දුරු කිරීම විචිකිච්ඡාව සීලබ්බත පරාමාස දුරු කිරීම කියන මේ මූල කාරණේට විතරයි අවිද්‍යාව නිර්වශේෂ වශයෙන් නිරුද්ධ කරන්නට සෝවාන් මාර්ගඥානෙහි යෙදෙන මාර්ග අංගයක් වූ සම්මා දිට්ඨිය ප්‍රමාණවත් වෙන්නේ නැහැ එතකොට සකෘදාගාමී මාර්ගඥානයේදී අර කාමරාග පටික තුනී කරන්නට පමණයි ඒ ප්‍රඥාව සමත් වෙන්නේ. ඊළඟට අනාගාමී මාර්ගඥානයේදී කාමරාග පටික දෙක සම්පූර්ණයෙන් නිර්වශේෂ වශයෙන් ප්‍රහාණය කරන්නට පමණයි ඒ අනාගාමී මාර්ග සිතේ යෙදෙන ප්‍රඥාව සමත් වෙන්නේ. අරහත් මාර්ගඥාන සිතේ යෙදෙන ප්‍රඥාව කෙවත් සම්මාදිට්ඨි මාර්ගාංගය නිර්වශේෂ වශයෙන් අවිද්‍යාව ප්‍රහාණය කරන්න සමත්. එතකොට මෙතන ප්‍රතිලෝම පටිච්චසමුප්පාදයේදී අවිජ්ජායත් වේව අශේෂ විරාග නිරෝධා සංඛාර නිරෝධෝ අවිද්‍යාවගේ එහෙම නැත්නම් මේ සංස්කාර ධර්මයන්ගේ යථා ස්වභාවයේ වසන මේ චතුසත්‍ය ධර්මයන් ප්‍රකට වීම වළක්වන ඒ වළක්වාගෙන ආවරණය කරගෙන මෙතෙක් මනසේ පැවති අවිද්‍යාව ਸਰව සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කරන්නට ප්‍රමාණවත් වෙන විදිහේ විද්‍යාව ජනිත වීම හේතු කොටගෙන උන්වහන්සේගේ චිත්තසංතානයේ අවිද්‍යාව ප්‍රහාණය වෙන අවිද්‍යාවගේ ප්‍රහාණය වීමත් සමග කුසල කුසල සංස්කාරයන් නිරුද්ධ වෙනවා. ඒ විදිහට බුදුරජාණන් වහන්සේ එහිදී පැහැදිලි කරන්නේ අවිද්‍යාව නිරුද්ධ වීම හේතු කොටගෙන මූලික කොටගෙන කොහොමද සංස්කාර ධර්මයන් නිරුද්ධ වෙන්නේ ඊළඟට සංඛාර නිරෝධ විඥාන නිරෝධ දැන් හේතු ප්‍රත්‍යයන් වශයෙන් ක්‍රියාත්මක වෙන මේ පටිසම්පාද චක්‍රයේහි අවිද්‍යාව නැමැති මූල හේතුව දුරු වීම නිසාම එතනින් එහාට ඒ సంతානෙහි දැන් කුසල කුසල කර්මයන් ජනිත වෙන්නට ඉඩක් නැහැ. කුසල කුසල කර්මයන් ජනිත වෙන්නට ඉඩක් නැති නිසාම ඒ වගේම పూర్ව කෘත කුසල කුසල කර්මයන්ගේ උත්පත්ති දාන ශක්තිය ප්‍රතිසන්දේ ශක්තිය ෂේ කරලා තියෙන නිසා අර සංස්කාර හේතු කොටගෙන විඥාන ජනිත වීම හෙවත් ප්‍රතිසන්දි විඥානයක් ඇති කිරීමේ ශක්තිය සම්පූර්ණයෙන් අහෝසය. එතකොට මේ ප්‍රතිසන්දි විඥානය ක්‍රියාත්මක වෙන්නේ නැති නිසා එතනින් එහාට නාම රූප ක්‍රියාත්මක වෙන්නේ නාම රූප ක්‍රියාත්මක වෙන්නේ නැති නිසා සලායතන නැහැ සලායතන නැති නිසා ස්පර්ශය නැහැ ස්පර්ශය නැති නිසා වේදනාව නැහැ වේදනාව නැති නිසා තණ්හාව නැහැ තණ්හාව නැති නිසා උපාදානය නැහැ උපාදානය නැති නිසා භවය නැහැ භවය නැති නිසා ජාතිය නැහැ ජාතිය නැති නිසා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාසයන් සියල්ලක් නිරුද්ධ වෙනවා දැන් මෙතනදී අපි තේරුම් ගන්නට ඕන තවත් වැදගත් කාරණයක් තියෙනවා. දැන් මෙතනදී ප්‍රතිලෝම පටිච්චසමුප්පාදයේදී ඔය එකින් එක එකින් එක බුදුරජාණන් වහන්සේ දක්වනවා අවිද්‍යාව නිරුද්ධ වීමෙන් සංස්කාර නිරුද්ධ වෙනවා සංස්කාර නිරුද්ධ වීමෙන් විඥානය නිරුද්ධ වෙනවා විඥානය නිරුද්ධ වීමෙන් නාම රූප නිරුද්ධ වෙනවා කියලා අර මුලින් කියපු අංග 12ම නැවත නැවත බුදුරජාණන් වහන්සේ ඒවාහි නිරෝධය පැහැදිලි කරනවා හැබැයි මේ නිරෝධ කතාව මෙහෙම ප්‍රකාශ කළාට ඒ එකින් එක දැක්වීම අපගේ වටහා ගැනීම සඳහා කරන ප්‍රකාශන මාත්‍රයක් පමණයි. ඒක ප්‍රායෝගිකව එහෙම එකින් එක සිද්ධ වෙන වැඩක් නෙමෙයි. ඒ කියන්නේ දැන් මේ කියන්න යන දේ මොකක්ද කියලා එකපාරට වික්ෂිප්ත වෙන්නට පුළුවන්. දැන් යමක් विद्यमान වෙනකොට යමක් පවතිනකොට එකින් එක ප්‍රත්‍ය වෙනවා. හැබැයි මේ මූල ප්‍රත්‍ය මූල හේතුව අහෝසි වෙනකොට එකින් එක නෙමෙයි අහෝස් වෙන්නේ සමස්තය එකවරයි අහෝස් දැන් උදාහරණයක් හැටියට අපේ රේරුකානේ මහානායක හාමුදුරුව පටිසම්පාද විවරණේ පොතේ උදාහරණයක් දක්වනවා දැන් අබ ඇටේ නිසා අබ පැලේ හැදෙනවා අබ පැලේ නිසා අබ ගහ හැදෙනවා අබ ගහ නිසා අබ මල් හැදෙනවා අබ මල් නිසා අබ ගෙඩි හැදෙනවා අඹ ගෙඩි නිසා අඹ ඇට හැදෙනවා. ඒ අඹ ඇට නිසා යලිත් අඹ පැල හැදෙනවා. ඒ අඹ පැල නිසා යලිත් අඹ ගස්. දැන් ওই විදිහට මේ අඹ ඇටය සම්බන්ධ පටිච්චසමුප්පාද චක්‍රය අපට එකින් එක එකින් එක පැහැදිලි කරගන්නට පුළුවන්. දැන් යම්කිසි කෙනෙක් අඹ ඇටය නිර්වශේෂ වශයෙන් නිරුද්ධ කළොත් ඒ කියන්නේ අඹ ඇටය පළලා වේලලා පුච්චලා අලු කරලා මේක අවසాన කළොත් අවසාන කළොත් ඒ අබ ඇටය නිසා හටගන්නට තිබුණු අබ පැලය නැති වෙනවා. ඒ අබ පැලය නිසා හටගන්නට තිබුණු අබ ගහ නැති වෙනවා. ඒ අබ ගහ නිසා ඇති වෙන්නට තිබිච්ච අබ මල් නැති වෙනවා. ඒ අඹ මල් නිසා ඇති වෙනට තිබෙන අඹ ඵල නැති වෙනවා. ඒ අඹ ඵල නිසා ඇති වෙන්න තිබෙන අඹ ඇට නැති වෙනවා. ඒ අඹ ඇට නිසා ඇති වෙන්නට තිබුණු යලි අඹ ගස් නැති වෙනවා. දැන් මේක ප්‍රකාශන මාත්‍රයක් විතරයි කියන්නේ ඇයි? අර අඹ ඇටේ පුලුස්සලා අලු කරනකොටම අර ටික ඔක්කොම එකපාර අහෝසි වෙන්නේ. එහෙම නැතුව අඹ ඇටේ පුච්චුවාට පස්සේ ඔන්න අඹ පැලේ අහෝසි වෙනවා. අඹ පැලේ අහෝසි වුණාට පස්සේ තමයි අඹ ගහ අහෝසි වෙන්නේ. එහෙම එකක් නැහැ. මූල සාධකේ අහෝසි වුණාට පස්සේ ඊටු ටික ඔක්කොම එකපාර අහෝසි වෙනවා. හැබැයි දැන් මේ කතාව පැහැදිලි කරන්නට ඕන නිසා අපට අර මුලින් හේතු හැටියට සක්‍රිය වෙන කාරණා ටික එකින් එක එකින් එක කරුණු 12කින් පැහැදිලි කළ විදිහටම අපට කියාගෙන යන්නට වෙනවා මේක නැති නිසා මේකත් නැහැ ඒක නැති නිසා මේකත් නැහැ කියලා වටහා ගැනීමේ පහසුව සඳහා කියන්නට වෙනවා හැබැයි ලෝකයේ තුල ප්‍රායෝගිකව මේක සිද්ධ වෙනකොට එහෙම අනුලෝම පටිච්ච සමුප්පාදයේ හෙවත් විද්‍යමාන වීම යමක උත්පත්තිය එකින් එක එකින් එකට සිද්ධ වුණාට Nirodha කියන එක එකින් එක එකින් එක නෙමෙයි සිද්ධ වෙන්නේ මූල සාධකයේ අහෝසි වෙච්ච ගමන් ඒ සියල්ලම එතනින් අහෝසි අර අඹ ඇටේ පුළුස්සලා අවසන් කළාට පස්සේ අඹ පැලත් ඉවරයි අඹ ගසුත් ඉවරයි අඹ මලුත් ඉවරයි ගෙඩිත් ඉවරයි යටත් ඉවරයි ආයෙ පැලවෙන ඒවත් ඉවරයි එහෙනම් එක එක එකින් එක නෙමෙයි ගැලවි ගැලවි වැටෙන්නේ. අර මුල නැති කළාම ඔක්කොම ටික එතනින් එකපාර අවසන්. එතකොට ඒ නිසා තමයි මෙතන මේ ප්‍රතිලෝම පටිච්ච සමුප්පාදය ඇත්තටම සත්වයින්ගේ අවබෝධය සඳහා එකින් එක අංග 12 දක්වනවා විනා එය ප්‍රායෝගිකව කතා කළොත් අවිද්‍යාව නිරුද්ධ වීම නිසා සමස්ත සංසාර පැවැත්ම නිරුද්ධ වෙනවා කියලයි කිව යුත්තේ. එතකොට ඉන් එහා ආයි මොකක්වත් එකින් එක කියන්නට දෙයක් නැහැ. නමුත් අර එකින් එක පැහැදිලි කරන්නේ මේ කතාව මනමින් තේරුම් ගැනීමේ අවශ්‍යතාවය නිසා. එතකොට දැන් මේ Nirodha පිළිබඳව අපි කතා කරනකොට ඒ Nirodhaය අපි දෙආකාරයකින් හඳුනා ගත යුතුයි. මීට පෙරත් අපි යම් යම් අවස්ථාවල මේ කාරණය සිහිපත් කරලා තියෙනවා. Nirodhaය කියලා කියන්නේ නිරුද්ධ වීම, අහෝසි වීම. දැන් මේ සංස්කාරයන්ගේ අහෝසි වීම කියන එක කවුරුවත් විසින් කළ යුතු දෙයක් නෙමෙයි. ඒක එහි ලක්ෂණයක් හැටියටම ක්‍රියාත්මක වෙන දෙයක්. ඒක තමයි අනිත්‍ය ලක්ෂණයයි කියලා අනිත්‍ය ලක්ෂණය කියලා කිව්වේ හේතු ප්‍රත්‍යයෙන් හටගත්තා වූ සංස්කාර ධර්මවල අනිත්‍ය නැමැති එක්තරා ගුණයක් එහි පිහිටලා තියෙනවා. මොකක්ද ඒ ගුණය? හටගත්තු ගමම්ම කිසිවක් ඉතිරි නොවි බිඳී යන ගතිය. එතකොට හේතු ප්‍රත්‍යයෙන් හට ගන්නවා හටගෙන බිඳී යනවා. ඒ බිඳී යන්නේ තායි මොකක්වත් ඉතිරි කරලා නෙමෙයි. කිසිවක්ම ඉතිරි නොවේ බිඳී යනවා. එතකොට මේක තව අපි සමහර අවස්ථාවලදී පැහැදිලි කළා. දැන් බටහිර විද්‍යාවේ කියන කාරණා සහ බුදුදහමේ කියන කාරණා සමහර තැන්වලදී පුංචි වෙනස්කම් අපට පේනවා. දැන් බටහිර විද්‍යාවේ පැහැදිලි කරනවා කඩදාසියකට අපි ගිනි තිබ්බොත් ඒ කඩදාසියේ තිබුණු පරමාණු කාබන් අණු බවට පරිවර්තනය වෙනවා. අර ගින්න එකතු කිරීම නිසා. හැබැයි බුදුදහමේ කියන්නේ එහෙම නෙවෙයි. බුදුදහමේ පැහැදිලි කරන්නේ එහෙම නැත්නම් මේ අභිධර්මයේ පැහැදිලි කරන්නේ එකම නාම රූප ධර්මයක්වත් තවත් දෙයක් බවට පරිවර්තනය වෙන්නේ නැහැ. එයට හැකියාව තියෙන්නේ හටගෙන නිරුද්ධ වීම සඳහා පමණයි. ඒ හටගෙන නිරුද්ධ වෙනකොටත් මොකක්වත් ඉතුරු වෙන්නේ නැහැ ආයතනින් එහාට. නිර්වශේෂ වශයෙන්ම නිරුද්ධ වෙනවා. එතකොට එහෙමනම් කඩදාසියේ තිබුණු රූප කොටාස අලුබවටපත් උනේ කොහොමද? ඒක එතකොට බටහිර ලෝකේ දක්වනවා ඒක පරිවර්තනයක් හැටියට. ඒ පරිවර්තනයක් හැටියට දක්වන්නේ මොලින් තිබිච්ච එක වෙනස්කමකට භාජනය වෙනවා. එතකොට ඒ තිබිච්ච එකමයි මේ තියෙන්නේ වෙනස් ස්වරූපේ. එතකොට අන්න අර නිත්‍ය සංකල්පනාව යන විදිහ. එතකොට ওই විදිහටම තමයි මේ පංචස්කන්ධය ගැන කතා කරනකොට මේ හිතපු එක්කෙනාම තමයි වෙන විදිහකට අර ඊළඟ ආත්මය උපදින්නේ. අන්න ආත්ම කතාව සම්බන්ධ වෙන විදිහ. අර එකම එක්කෙනෙක් තමයි මේ පරිවර්තනය වෙමින් යන්නේ කියන එක. එතකොට මේ නිත්‍ය ආත්ම කියන කතා ওই විදිහට තමයි අපේ චිත්තසංතානයේ මුල් බැසගෙන තියෙන්නේ. එතකොට ඒවා මත ඉඳගෙන තමයි ප්‍රත්‍යඥ ලෝකයා මේවා විග්‍රහ කරන්නේ. හැබැයි තථාගතයන් වහන්සේ ਸਰවඥතා ඥාණයෙන් මේවා විනිවිද ප්‍රත්‍යක්ෂ කරනවා. මෙතන සත්වයක් නැහැ, පුද්ගලයෙක් නැහැ, ඒ වගේම නිත්‍ය බවක් නැහැ. නිත්‍ය බවක් නැහැ කියලා කියන්නේ එක් සංස්කාර ධර්මයක් හේතු ප්‍රත්‍යයෙන් හටගත්තාම ඒක ආය වෙන එකක් බවට වෙන එකක් බවට පත් පවතින්නට පුළුවන් හැකියාවක් ඒවට නැහැ. හටගත්තු ගමන්ම කිසිවක්ම ඉතුරු නොවි නිරුද්ධ වෙන්නේ ගතියක් විතරයි තියෙන්නේ. ඒක තමයි අනිත්‍ය ලක්ෂණ. ඒ නිසා අනිත්‍ය ලක්ෂණය හරියට තේරුම් ගත්තොත් විතරයි අපිට මේ නිවන කියන එක වටහා ගන්නට පුළුවන් වෙන්නේ. දැන් වර්තමානයේ අපිට සමහර වෙලාවට ඇහෙනවනේ ධර්මයේ විකෘති කරන නැත්නම් කණ්ඩායම් අනිත්‍ය කියලා කියන එක වැරදි විදිහට අර්ථකථනය කරන්න උත්සාහ කරනවා. ඒක අනිත්‍ය නෙමේ අනිච්ච. අනිච්ච කියන්නේ න ඉච්ච. න ඉච්ච කියන්නේ කැමති විදිහට සිදු නොවන. ඔන්න ඔහොම පැහැදිලි කරන්න උත්සාහ කරනවා. එතකොට ඒවා පද වශයෙන් ගත්තත් ඒ විග්‍රහය වැරදි. ත්‍රිපිටක ඒ එහෙම නැත්නම් සූත්‍ර දේශනාවල තියෙන කාරණා අරගෙන බැලුවෙන් පස්සේ න ඉච්ච කියලා නෙමෙයි අනිච්ච කියන එක පැහැදිලි කරලා තියෙන්නේ ඉච්ඡං වා අනිච්ඡං වා එතකොට බුදුරජාණන් වහන්සේ යමක් ප්‍රශ්න කරනකොට මහණෙනි නිච්ඡං වා අනිච්ඡං වා එතකොට මහණෙනි මේක නিত্যද අනිත්‍යද කියලයි බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න කරන්නේ දැන් එය කියන විදිහට නම් මේක බුදුරජාන් වහන්සේ ඇසිය යුත්තේ ඉච්ඡං වා අනිච්ඡං වා කියන. ඒ කියන්නේ ඉච්ඡ කියලා කියන්නේ කැමති විදිහට තියනවා කියන එක නම් ඒගොල්ලෝ කියන්නේ. එහෙනම් බුදුහාමුදුරුවෝ ප්‍රශ්න කරන්නේ නැත්තේ මේ සංස්කාර ධර්මයන් කැමති විදිහට තියනවද නැද්ද? කියලා එක අහන්න වෙන්නේ එහෙමනම් ඉච්ඡං වා අනිච්ඡං වා කියලා. නමුත් ත්‍රිපිටකයේ කොතනකවත් ඉච්ඡං වා අනිච්ඡං වා කියලා නෙමෙයි තියෙන්නේ නිච්ඡං වා අනිච්ඡං වා. එතකොට ඒකෙන් අපිට පැහැදිලිවා මේක ඉච්ඡ කියන වචනයක් නෙමෙයි නිච්ච කියන වචනෙනුයි අනිච්ච කියන එක හැදිලා තියෙන්නේ. එතකොට නිච්ච කියලා කියන්නේ නිත්‍ය කියන බව, අනිච්ච කියලා කියන්නේ එතකොට නිත්‍ය නැති බව. ඒ විදිහට වචනය ගත්තා වුණත්, පදය ගත්තා වුණත් ඒ අයගේ අර්ථකථනය වැරදි. ඊළඟට ඒකේ අර්ථය ගත්තාම වුණත් ඒක වැරදි වෙන්නේ ඇයිද? මේ සංස්කාර ධර්මයන්ගේ හටගෙන වහා බිඳී යන ගතිය අපේ ඒක නොසලකා හරිනවා නම් ඒක වෙනස් කරන්නට යනවා නම් එතනින් යාට එතනත්තට නිවන කියන්නේ මොකක්ද කියලා කොහෙත්ම විග්‍රහ කරන්නට බැරි වෙනවා. ඒක ඒක විග්‍රහ කරන්න පදනමක් නැති වෙනවා. මොකද මේ සංස්කාර ධර්මයන් එහෙම වහා බිඳී යන්නේ නැතිනම් එහෙම බිඳෙන ස්වභාවය ඒවට උරුම වෙලා නැත්තම් අපට මොන උත්සාහයක් කළා වුණත් මේ සංස්කාර බිඳින්නට බෑ සංස්කාර නිට්ටය වුණා නම් නිට්ටය වූ සංස්කාරයක් අපට අහෝසි කරන්න බෑ එහෙම අහෝසි වෙනවා නම් ඒක නිට්ටය නෑනේ එතකොට නිට්ටය නම් අහෝසි වෙන්න විදිහක් නෑනේ එතකොට නිට්ටය වුණා නම් එහෙම ආය නිවනක් කියලා එකක් පනවන්නට පුළුවන් කමක් නෑ කිසිදු නාම රූප ධර්මයක් නිරුද්ධ කරන්නට වෙන්නේ නෑ එනිසා මේ සංස්කාර ධර්මයන්ගේ નિરවශේෂ වශයෙන් නිරෝධ වීම කියන එක අමුතුවෙන් කෙනෙක් කරන වැඩක් නෙමෙයි. අමුතුවෙන් පුද්ගලයෙක් කරන වැඩක් නෙමෙයි. එය ඒ ධර්මතාවය තුලම පිහිටා තියෙන ගති ලක්ෂණයක්. ඒ ගති ලක්ෂණය සංස්කාර ධර්මයන්හි නොපිහිටියා නම් එහෙම නිවන කියන එකක් පණවන්නට වෙන්නේ නැහැ. නිවන කියන එකක් ප්‍රත්‍යක්ෂ කරන්නට වෙන්නේ නැහැ. නිවන කියන එකක් මේ ලෝකේ විද්‍යමාන වෙන්නේ නැහැ. ඒ කියන්නේ නිවීමක් කියන එකක් කවමදාකවත් අත්දකින්නට බෑ. ඇයිද? හැම සංස්කාර ධර්මයක්ම නිත්‍ය නම්. ඒ නිසා අර්ථ වශයෙන් ගත්තා වුණත් ඒක බරපතල පටලැවිලා. දැන් ඔය ඒගොල්ලෝ කරන්නේ අර වචනවල මතු පිටින් පෙනෙන විදිහේ අර්ථයක් මතු කරනවා මිනිස්සුන්ගේ හිතට දැනෙන විදිහ. දැන් කැමති විදිහට වෙන්නේ නැහැ. ඒ නිසයි මේ පීඩාව තියෙන්නේ කිව්වම අපිට ඒක දැනෙනවානේ. එහෙම එහෙම ගතියක් මේ සංස්කාරවල තියෙනවා. හැබැයි ඒක අනිත්‍ය කියන කතාව නෙමෙයි. එතන තියෙන්නේ අනාත්ම බව නිසායි. අනාත්ම කියන එකටයි ඒ අර්ථය හේතු අනාත්ම කියලා කියන්නේ ආත්ම වශයෙන් ගත හැකි කිසිවක් නැහැ. එයිද හේතු ප්‍රත්‍යයෙන් හටගෙන බිඳී ගියාම එය නිර්වශේෂ වශයෙන් බිඳී යන්නේ. ඒකෙන් ආයි ඉතුරු වෙන දෙයක් නැහැ. ඉතුරු වෙලා ඊළඟ එකක් බවට පරිවර්තනය වෙන දෙයක් නැහැ. එහෙම පරිවර්තනය වෙවි යන මූල ශක්තියක් නැහැ. එතකොට ඒ අය ආත්ම කියලා හඳුනාගත්තේ අතීතයේ මිනිස්සෙන් මේ භවයෙන් භවයට එක් එක් ආකාරයෙන් පරිවර්තනය වෙවි හෝ යන යම්කිසි අවිඤ්ඤාසී ශක්තියක්. ඒක මැරුණට අවසාන වෙන්නේ නැහැ. ඒක තව එකක් හැටියට තව එකක් හැටියට භවෙන් භවේ යනවා. එහෙන් පරිවර්තනය වෙවි යනවා. අන්න ඒක තමයි ආත්ම කියලා හඳුනාගත්තේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ නාම රූප ධර්ම මේ පංචස්කන්ධ බිඳෙනකොට බිඳෙන්නේ ආයේ තව එකක් බවට පරිවර්තනය වෙන මොකක්වත් ඉතුරු කරලා නෙමෙයි. මොනම දෙයක්වත් ඉතුරු කරලා නෙමෙයි. නිර්වශේෂ වශයෙන් බිඳිය. ඒ බිඳන නිසා මෙතන ආත්ම වශයෙන් අවිඤ්ඤාසී පදාර්ථයක් ගැන කතා කරන්නට දෙයක් නැහැ මෙතන. එතකොට අවිඤ්ඤාසී පදාර්ථයක් නැති නිසා මගේ කැමැත්තට අනුව දේවල් සිද්ධ වෙන්නට ඕන මට ඕන විදිහට දේවල් සිද්ධ වෙන්න ඕන කියලා හිතුවට එහෙම වෙන්නේ නැහැ. ලෝකය තුල දේවල් සිද්ධ වෙන අදාළ හේතු ප්‍රත්‍යයන්ට අනුව. ඒ අදාළ හේතු ප්‍රත්‍යයන්ට අනුව සිද්ධ වෙන නිසා මගේ කැමැත්ත තිබිච්ච පමණට දේවල් වෙන්නේ නැහැ. එතකොට ඒක අනිත්‍ය පිළිබඳ කතාවක් නෙමෙයි අර හේතු ප්‍රත්‍යයන්ගෙන් හට ගැනීම අනාත්ම ලක්ෂණය පිළිබඳ කතාවක් තමයි එතන තියෙන්නේ. ඒ නිසා ඒ අය වැරදි අර්ථයක් වැරදි ව්‍යංජනයකට හේතු කරන ව්‍යංජනය කියලා කියන්නේ පදය වචනය එහෙම නැත්නම් භාෂාමය ව්‍යවහාරය එතකොට මේ භාෂා විවහාරයට අනිත්‍ය හෝ අනිච්ච කියන වචනයට ඒ ව්‍යංජනයට අර අනාත්මයට අදාළ අර්ථයක් හේතු කරනවා. ඇයි එහෙම කරන්නට පෙළඹෙන්නේ? භාෂා විවහාරය දන්නේ නැහැ, භාෂා නිරුක්තිය දන්නේ නැහැ, ඒ වචනය විග්‍රහ කරගන්නට දන්නේ නැහැ, එහි අර්ථය දන්නේ නැහැ, පරමාර්ථමය වශයෙන් මේවා සිද්ධ වෙන ආකාරය විග්‍රහ කරගෙන විශ්ලේෂණය කරගෙන නැති. ඉතින් මේ වගේ පටලැවිල්ලක් එතන තියෙන්නේ. එතකොට අපි දැන් මේ කතා කරන්නට ගියේ අපට අදාළ කාරණේ මේ කාරණේ මේකට යම් ප්‍රමාණයකට අදාළ නිසා සමාජය මුලා කරන නිසා මෙතනදී මේ කාරණයක් පැහැදිලි කළේ. ඒතර අපි දැන් මේ කතා කළේ Nirodha දෙආකාරයි. එකක් තමයි ශනික නිරෝධය අනිත් එක තමයි අනුත්පාද නිරෝධය. ශනික නිරෝධය කියලා කියන්නේ ඔන්න ඔය සංස්කාර ධර්මයන්ගේ ස්වභාවයෙන්ම නිරුද්ධ වෙන ගතිය. ඒකට ආයේ කවුරුවක් ඉදිරිපත් වෙන්නට ඕන නැහැ. කාගේවත් බල කිරීමක් ඕන නැහැ. ඒක එය විසින්ම ඇති වෙලා ෂණයෙන් නිරුද්ධ වෙනවා. හේතුප්‍රත්‍යයෙන් හටගෙන එය විසින්ම නිරුද්ධ වෙනවා. ඒක තමයි අනිත්‍ය ලක්ෂණය කියන්නේ. එතකොට දැන් අපි අර උදාහරණයක් ගත්තේ බටහිර ලෝකයා කියන්නේ අර කඩදාසියේ අණු පරිවර්තනය වුණා කාබන් අණු බවට නෑ බුදුදහමේ කියන්නේ එහෙම නෙමෙයි මෙතෙක් කඩදාසියේ ඒ රූප කොටාස පැවතුනේ කොහොමද හේතු ප්‍රත්‍යයෙන් එතකොට එතනට අදාළ තේජෝ ධාතුවේ යම් පරිමාවක් තියෙනවා. තේජෝ තේජෝ රූප කොටාසවල යම් පරිමාවක් තියෙනවා. ඒ පරිමාව තියෙන තාක්කල් විතරයි මෙතන මේ කඩදාසියට කඩදාසියක් හැටියට අපිට පෙනෙන රූප කොටාස නිර්මාණය කරන්න පුළුවන් උනේ. අපි දැන් මේකේ තේජෝ ශක්තිය වැඩි කරනවා. වැඩි කරපු ගමන් එතන මිශ්‍රණය වෙනස් වෙනවා. ප්‍රත්‍ය හේතු වෙනස් වෙනවා. වෙනස් වෙච්ච ගමන් අර කඩදාසිය හැටියට පෙනුණු රූප කොටාස තව දුරටත් ජනිත කිරීමේ ශක්තියක් නැහැ එතන. මොකද හේතු ප්‍රත්‍ය වෙනස් වෙච්ච නිසා. ඒ වෙනස් වෙච්ච නිසා එතනින් එහාට ඵලය හැටියට නිර්මාණය කරන්න වෙනත් එකක්. ඒකේ වර්ණය වෙනස්, ඒකේ ගන්ධය වෙනස්, ඒකේ රසය වෙනස්. පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ ධාතු එකට එකතු වෙනකොට මේවා වෙන වෙනම තියෙන එකට එකතු වෙනවා ඒ රූප කොටාස ඒකට එකතු වෙනකොට ඒවට අදාළ වර්ණයක් තියෙනවා ඒවට අදාළ ගන්ධයක් තියෙනවා ඒවට අදාළ රසයක් තියෙනවා ඒවට අදාළ ඕජාවක් තියෙනවා දැන් අර තේජෝ ශක්තිය වැඩි කරපු ගමන් ඒකේ වර්ණ, ඒකේ ගන්ධ, ඒකේ රස, ඒකේ ඕජාව සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. ඒ වෙනස් වෙච්ච නිසා තමයි දැන් කඩදාසිය හැටියට තිබිච්ච එක අපිට අර අලු බවටපත් වුණා කියලා පේන්නේ. ඒ අලු බවටපත් වුණා නෙමේ පරිවර්තනය වුණා නෙමේ ඒ වෙනකොට කඩදාසිය හැටියට අපට වැටහුණු අපට පෙනුණු රූප කොටාස එහිම හටගෙන නිරුද්ධ වුණා. ආයක තව එකක් බවට පරිවර්තන වෙන්නේ නැහැ. එතකොට මේ අලු කොහෙන්ද? අලු එතන තිබිච්ච හේතුප්‍රත්‍යයන්ගෙන් අර තේජෝ ශක්තිය උත්සන්න වීම නිසා අභිනවයෙන් හටගන්නා වූ රූප කොටාස වෙනස් ආකාරයකින් ජනිත වෙනවා. එතකොට කඩදාසියක් හැටියට එතන ක්‍රියාත්මක වෙන්න කවර හෝ හේතුප්‍රත්‍ය ටිකක් තිබුණානේ. එතන යම් පටවි ගුණයක් තිබුණා. පටවි ගුණය කියලා කියන්නේ දේවල් තද කිරීමේ ශක්තිය. අපි තද බව හැටියට හඳුනාගන්නේ ඒක ගුණයක් හැටියට. එහි ඇත්තටම ක්‍රියාකාරී බව තියෙන තද කිරීමේ ශක්තිය. ඒවා තියෙන යම්කිසි ශක්ති විශේෂයක්. එතකොට ආපෝ කියලා කියන්නේ అలවන බන්ධනය කරන ශක්තිය. ඊළඟට තේජෝ කියලා කියන්නේ දවන පුළුස්සන ශක්තිය. එතකොට ඒ ශක්තියින් ක්‍රියාත්මක වෙනකොට එතන අර මුලින් තිබිච්ච විදිහේ රූප කොටස් ජනිත කරන්නට විදිහක් නැහැ වෙනස් විදිහේ රූප කොටස් තමයි එතන නිර්මාණය කරන්නේ. ඉතින් ඔය විදිහට කම්ම නියාම, චිත්ත නියාම, බීජ නියාම, ඍතු නියාම, ධම්ම නියාම කියලා අපි අර නියාම ධර්ම වශයෙන් කතා කරනකොට පහක් ගැන කතා කරනවා. ඒ වගේම රූප ඉපදවීමේ හේතු හැටියට කර්ම, චිත්ත, ඍතු, ආහාර කියලා රූප හතර රූප උපදවන හේතු හතරක් තියෙනවා. එයින් කඩදාසියට අදාළ වෙන්නේ ඍතුජ රූප. එතකොට ඍතුජ රූප කියලා කියන්නේ උණුසුම මත හටගන්නා රූප. එතකොට උණුසුම මත හටගන්නා රූප නම් එතන උණුසුම ප්‍රධාන මූල සාධක. ඒ මූල සාධකේ වෙනස් කරපු ගමන් එතන රූප කොටාස වෙනස. ඉතින් මේවා විග්‍රහ කරගන්නට අර අපි මුලින් කිව්ව චිත්තචෛතසික රූප පිළිබඳ සියුම් විශ්ලේෂණයන් අපි අධ්‍යයනය කරන්නට ඕන ප්‍රගුණ කරන්නට ඕන. එතකොට තමයි මේ වෙනස්කම් අපිට පැහැදිලිව හඳුනා ගන්නට පුළුවන් වෙන්නේ. එතකොට දැන් ওই විදිහට හටගත්තු සංස්කාර ධර්මයන් වහා නිරුද්ධ වෙනවා. ඒ නිරුද්ධ වීම කියන එක කවුරුත් කරන දෙයක් නෙමෙයි. ඒක එහිම පවතින එක්තරා ගතියක්, එක්තරා ගුණයක්, එක්තරා ලක්ෂණයක්. ඒක හඳුන්වනවා අනිත්‍ය ලක්ෂණයයි එතකොට මේ අනිත්‍ය ලක්ෂණය නිසා හටගත් හටගත් නාම රූප ධර්ම වහා බිඳෙනවා. හැබැයි බිඳුණා වුණාට ඒ නාම රූප ධර්ම ජනිත කිරීමේ හේතු සහ ප්‍රත්‍ය තවම අලුතෙන් අලුතෙන් හටගන්න නිසා නැවත නැවතත් නාම රූප ධර්ම ජනිත වෙනවා. දැන් අඹ ඇටෙන් අඹ පැලයක් හැදුනා, එකෙන් අඹ ගහක් හැදුනා, එකෙන් අඹ මල් හැදුනා, එකෙන් අඹ ගෙඩි හැදුනා, එකෙන් අඹ ඇට හැදුනා. එතකොට අඹ ඇට හැදෙනකොට අර අඹ මුල් අඹ ගහක් කැපුවයි කියලා ඒක අහෝසි කළයි කියලා අඹ පරප්පරාව නවතින්නේ අර ඇට හැදිලා තියෙන නිසා ඒවෙන් ආය ජනිත අන්න ඒ වගේ අදාළ හේතු ප්‍රත්‍ය තියෙන තාක්කල් මුල් එක අහෝසි උණයි කියලා මේ මේ පරම්පරාව නවතින්නේ නැහැ. එතකොට ඒ රූප කොටාස ජනිත වෙන්නට කර්මය හේතු වෙන්න පුළුවන්. එතකොට ඊට අදාළ කර්ම සාධකයේ තියෙන තාක්කල් ඒක ඉවර වෙන්නේ නැහැ. දැන් ප්‍රතිසන්දි විඥාණය ඇති වුණු සැනින්ම නිරුද්ධ වෙනවා. ඒකට බොහෝ වේලාවක් පවතින්නට බෑ. ඇසිපිය හෙලන වාරයක කෝටි ලක්ෂයක් පමණ සිත් ඇති වෙලා නැති වෙනවා. 1 2 3 4 කියන අනුපිළිවෙල. එතකොට ප්‍රතිසන්දි විඥානයේ එතරම් වේගයෙන් ඇති වුණු සැනින්ම නිරුද්ධ වෙනවා. නිරුද්ධ වුණාට ඒ විඥාන පරම්පරාව අවසන් වෙන්නේ නැහැ. ඇයි සාංශාරික කර්ම ශක්තිය විසින් තමයි ඒ විඥානේ ජනිත කරලා තියෙන්නේ. දැන් එතකොට ඒ විඥානේ ජනිත කළාම ඒ හටගත් විඥානේ නිරුද්ධ වුණයි කියලා කර්ම ඉවර වෙලා නැහැ. කර්ම ඉවර වෙලා නැති නිසා ඒ කර්මය විසින් තවත් විඥානයක් ජනිත කරනවා. එයත් වහා නිරුද්ධ වෙනවා. නැවත කර්ම වේගය විසින් තවත් විඥානයක් නිරුද්ධ කරනවා. ජනිත කරනවා. එයත් නිරුද්ධ වෙනවා. අන්න ඒ විදිහට තමයි පරම්පරාව ක්‍රියාත්මක. ඊළඟට චිත්තජ වශයෙන් යම් රූප කොටාශයක් ගොඩනගෙනවා නම් ඒ සිත විසින් උපද්දවන රූපය සිත නිරුද්ධ වෙනකොටම වහා නිරුද්ධ වෙනවා. දැන් උදාහරණයක් හැටියට අපි අත ඔසවන්නට ඕන. පාත් කරන්නට ඕන. අත ඔසවන්නට ඕන කියලා හිතනකොට ඒ සිතුවිල්ලෙන් චිත්තජ වායුවක් ක්‍රියාත්මක. ඒ වායුවෙන් තමයි මේ රූප කොටස ටික ඉහළට ඉහළට එසවෙන ආකාරයට ඇත්තටම තිබිච්ච රූපේ ඉහළට එසවෙනව නෙමෙයි. අර කඩදාසිය පුළුස්සනකොට උනා වගේ දෙයක් තමයි එතනත් වෙන්නේ. මෙතන අත පහලට දාගෙන ඉන්නකොට ඇතිවෙච්ච රූප කොටස එතනම නිරුද්ධ වෙනවා. හැබැයි අර චිත්තජ වායුවේ බලපෑම නිසා ඊළඟ රූප ටික එතනම පහළ වෙන්න විදිහක් නැහැ. ඊට පොඩ්ඩක් එහෙන් පහළ ඊළඟ ඒ ටිකත් එතනම නිරුද්ධ වෙනවා. ඊළඟ රූප ටික ඊට චුට්ටක් එහෙන් පහළ වෙනවා. ඇයි අර වායු වේගය නිසා තෙපුල් දීම, තල්ලු කිරීම නිසා. ඒ වායුවේ තියෙන ගුණය. ඒ ගුණයට සාපේක්ෂව රූප කොටස ඉහළින් ඉහළින් ඉහළින් ඉහළින් පහළ එතකොට අපිට දැනෙනවා, පෙනෙනවා, අත උස්සනවා. මේක අපි උදාහරණයක් හැටියට කිව්වා අර හරියට මෙතන වෙන්නේ අර අතීතේ දැන් ඩිජිටල් ක්‍රමයටනේ ගොඩක් දේවල් අඳින්නේ ඔය කාටුන් ආදී නිර්මාණය කරන්නේ අතීත කාලේ එහෙම නෙමෙයි දරුවෙක් අත උස්සනවා පෙන්වන්න ඕන නම් එකම වගේ පින්තූර රාශියක් සිය ගණනක් අඳිනවා හැබැයි මේ පින්තූර වල අත විතරක් පොඩ පොඩ වෙනස් කරලා එතකොට පල්ලෙහාට දාගෙන ඉන්න ඊට පොඩ්ඩක් ඉස්සරහින් අතාඳිනවා ඊළඟ පින්තූරේ ඊට චුට්ටක් ඉස්සරහින් අතාඳිනවා ඊළඟ පින්තූරේ ඔහොම ඔහොම කරලා අර අතේ වෙනස්කම ඒතොර රූපේ එකමයි අතේ වෙනස්කම විතරක් ඇති කරලා රූපය සිය ගණනක් අඳින ඇඳලා වේගෙන් අර රූප ටික පෙරලගෙන යනකොට අර ශරීරය එක වගේ නිසා අපට ඒක වෙනස් වීමක් පේන්නේ අත විතරක් කුංචි කුංචි වෙනස්කම් කරලා නිසා ඒ අතේ චලනය වීමක් පේනවා ඒතකොට ඔහොම තමයි අතීත කාලේ කාටුන් නිර්මාණය කරන්නේ. ඒතකොට අද ඒවා ඩිජිටල් අද ඒවා ඊටාම සූක්ෂම විදිහට සකසලා තියෙනවා. එතකොට අර වගේ වෙනස්කම් අපට ප්‍රකට වෙන්නේ නැහැ. දැන් අපේ කයේ ඇත්තටම සිද්ධ වෙන්නේ අර අතීතයේ කාටුන් නිර්මාණය කළා වගේ වැඩක් තමයි. <laughs> කියන්නේ දැන් දැන් අපිට ඒ කාටුන් එකේ ළමයාගේ පින්තූරේ වෙනස් වෙන්නේ නැහැ වගේනේ පේන්නේ. අපිට පේන්නේ ළමයාගේ පින්තූරේ වෙනස් වෙන්නේ දැන් අත විතරයි ඉස්සෙන්නේ කියලා. නෑ ළමයාගේ පින්තූරෙත් වෙනස් වෙනවා. අර අර රූපේ පෙරලෙන්න පෙරලෙන්න හැම වාරයකම ළමයාගේ පින්තූරෙත් අලුත් වෙනවා. අතේ පින්තූරෙත් අලුත් වෙනවා. හැබැයි ළමයාගේ පින්තූරේ අර තිබිච්ච අච්චුවේමයි හැම විටම පතිත වෙන්නේ. ඒකේ වෙනසක් වෙන්නේ වෙනසක් වෙන්නේ නැති නිසා අපට ළමයා එහෙමම ඉන්නවා වගේ පේනවා. අර අතේ වෙනස්කම නිසා අත හොලවනවා වගේ පේනවා. අන්න වගේ තමයි අපිට මෙහෙම නිශ්චලව තියෙන වස්තුවක් ඒකම ඉස්සල්ලා තිබිච්ච එකමයි දැන් තියෙන්නේ වගේ පේනවා. නමුත් එහෙම නැහැ. අර ළමයාගේ පින්තූරේ එකම පින්තූරේ වුණාට ඒක සිය ගණනක් දහස් ගණනක් පෙරලනවා. හැබැයි අපිට පෙරලෙන බවක් හෝ වෙනසක් වෙන බවක් පේන්නේ ඒ මුලින් දැක්ක එක එහෙමම තියෙනවා වගේ පේන්නේ. ඇයි ඒ පේන්නේ? අර එකම අච්චුව තුල එකම ආකෘතිය තුල රූප කොටස ටික හට ගන්න නිසා. හැබැයි අත උස්සන්න ඕන කියලා හිතනකොට අර වායු වේගයේ තෙපුල් දීම නිසා තල්ලු කිරීම නිසා අතේ රූප කලාප විතරක් ඉහළින් ඉහළින් ඉහළින් ඉහළින් හටගන්න. ඒ හට ගන්නකොට අපිට පේනවා අත උසවනවා. හැබැයි ඒ ක්‍රියාවලිය කරන්න පුළුවන් වෙන්නේ අර අත උසවන්නට ඕන කියන සිතුවිල්ල ජනිත කළාම ඒ ජනිත වෙන චිත්ත වේගය තියෙන තාක්කල් පමණයි. ඒ චිත්ත වේගය අහෝසි වුණාට පස්සේ එතනින් එහාට තවදුරටත් අත උස්සන්න නම් ආයෙත් හිතන්න ඕන මේක තව උස්සන්න ඕන ආයෙත් හිතන්න ඕන ආයෙත් හිතන්න ඕන මේ විදිහට සිය දහස් වරණ මේ ලක්ෂ කෝටි වර ඒ අත එසවීම පිළිබඳ චේතනා ඇති වෙනකොට තමයි ඒ ඒ චේතනාවෙන් ඒ චේතනාවෙන් ඒ චේතනාවත් එහිම නිරුද්ධ වෙනවා ඒ චේතනාවෙන් හටගත්තා වූ වායෝ ධාතුවත් එහිම නිරුද්ධ වෙනවා ඒ වායෝ ධාතුව නිසා ඉහළින් හටගත්තු රූප අවශේෂ රූප කොටස් ටිකත් එහිම නිරුද්ධ වෙනවා හැබැයි ඒ නිරුද්ධ වෙනකොටම ඊළඟ චිත්ත වේගයක් හටගන්නවා ඊළඟ වායු වේගයක් හටගන්නවා ඊළඟ රූප කොටස් ටිකක් හටගන්නවා අන්නේ අනුපිළිවෙලින් තමයි මේ પરම්පරාවල් ක්‍රියාත්මක වෙන්නේ. කියන්නේ රූප પરම්පරා, චිත්ත પરම්පරා. ඒ රූපය ජනිත කරන්නට රූපය නිරුද්ධ වුණාට ඒක ජනිත කිරීමේ හේතු අලුතෙන් අලුතෙන් හට ගන්නවා. එතකොට මේක ඉවරයක් නැහැ. ඉවරයක් නැහැ. ඒ වගේම අපිට වෙනස් වෙනවා කියලා පේන්නෙත් නැහැ. එකක්ම තියෙනවා වගේ පේනවා. එතකොට යමක් ජනිත වෙන්නට අවශ්‍ය චිත්ත වේගය පවතින තාක්කල් එය පවතිනවා. යමක් ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය කර්ම වේගය පවතින තාක්කල් එය පවතිනවා. ඊළඟට යමක් පවතිනට අවශ්‍ය ඍතු වේගය කියන්නේ උණුසුමේ බලපෑම තියෙන තාක්කල් එය පවතිනවා. එතකොට හටගත් ධර්මය නිරුද්ධ වෙනවා. නිරුද්ධ වුණාට අදාළ ඍතු ගුණය තියෙන නිසා යලි හටගන්න. ඒකත් නිරුද්ධ වෙනවා. යලිත් අර ඍතු ගුණය තියෙන නිසා හටගන්න. ඊළඟට ඕජාව ආහාරයේ රස ඕජාව. රස ඕජාව නිසා යම් රූප කොටස හටගත්තා නම් දැන් උදාහරණයක් හැටියට ගත්තොත් කෙනෙකුගේ ශරීරයේ ප්‍රසන්නව ප්‍රියමනාපව පවත්වාගෙන යන්නට එහෙම නැත්නම් ජීවීව සක්‍රියව පවත්වන්නට අර ඕජාව නිසා හටගන්නා රූප කොටාස උපකාර වෙනවා. හැබැයි මේ රූප කොටාස හටගත්තනම බිඳෙනවා. බිඳුණා වුණාට තාම ඕජා ගුණය තියෙන අර ගත්තු ආහාරයේ ශක්තිය තාම ක්‍රියාත්මක. ඒතර අලුතෙන් අලුතෙන් මේ රූප ජනිත කරනවා. අන්න ඕජාවේ ශක්තිය අඩු වෙනකොට අර රූප කොටස සේ වෙන්න පටන් ගන්නවා. එතකොට ඇඟට අප්‍රාණිකයි, ඇඟ මලානික වෙලා, මූණ මැලවිලා අර ප්‍රභාව නැහැ, අර ශක්තිය නැහැ. ඇයි අර ඒ ඒ ඕජා ගුණයෙන් මතු කරන රූප කොටස ටික දැන් මේ પરම්පරාව ටික ටික දුර්වල වීගෙන යනවා. ආය දැන් අපි මේ ඕජා ගුණය ඇති කරන්නට ඕන. ඇති කරාට පස්සේ තමයි ආය සක්‍රිය වෙන්න පටන් ගන්නේ. මෙන්න මේ විදිහට ශනික නිරෝධය කියලා කියන්නේ හටගත් හටගත් නාම රූප ධර්ම එහිම නිරුද්ධ වෙනවා. හැබැයි ගැටලුව තියෙන්නේ එය නිරුද්ධ වුණා කියලා එහි පරිසමාප්ත නිරෝධයක් අපට පේන්නේ ඇයිද එතන යලිත් එකක් හටගන්න නිසා අර තිබිච්ච එක පරිසමාප්ත වශයෙන්ම නිරුද්ධ වෙනවා ඒක ආය මොකක්වත් ඉතුරු වෙන්නේ නැහැ ඉතුරු වෙන්නේ නැති වුණාට අපිට මේක තියෙනවා වගේ පේනවා ඇයි අලුතෙන් අලුතෙන් එකක් එතනට එනවා අර දරුවගේ පින්තූර 100ක් 1000ක් අපි එකට පෙරලනකොට එකම තියනවා වගේ පේනවා. හැබැයි එකක් නෙමෙයි තියෙන්නේ. අරක වැහෙනවා ඊළඟ එක එතනට පැමිණෙනවා. ඒක වැහෙනවා ඊළඟ එක පැමිණෙනවා. නමුත් මේ ඊළඟ එක අර තිබිච්ච එක වැසියාමත් ඊළඟ එකේ පැමිණීමත් අපිට පේන්නේ නැති වෙනකොට අපිට හිතෙනවා එකක්ම තියනවා වගේ. අන්න ඒ වගේ අපිට මේකේ අන්තරයක් නොපෙනෙන තරමට මේ නාම රූප ධර්මයන් පරම්පරාවක් හැටියට ක්‍රියාත්මක වෙනවා. නමුත් ඒකේ පරම්පරාවක් අපට පේන්නේ එකක් හැටියටයි පෙනෙන්නේ. නමුත් සූක්ෂමව ගත්තොත් හටගත් හටගත් නාම රූප ධර්ම එහිම බිඳියක්. එහිම බිඳී ගියාට පරම්පරාව නිමා වෙන්නේ නැහැ. අදාළ හේතු ප්‍රත්‍ය තියෙන තාක්කල් ඒ පරම්පරාව ඇති වෙනවා. එහෙමනම් අපි නිවන් අවබෝධ කරනවා කියලා මේ සසර ගමන නිම කරනවා කියලා කරන්න උත්සාහ කරන්නේ මොකද්ද? හටගත් නාම රූප ධර්මයන්ගේ නිරුද්ධ කිරීම නෙමෙයි. ඒක නිරුද්ධ කරන්න කවුරුවක් ඕනේ ඒක ස්වභාවයෙන්ම නිරුද්ධ වෙනවා. එහෙනම් අපි මොකද්ද කරන්නේ නැත්තේ? එය හටගත් නාම රූප ධර්ම නිරුද්ධ වෙනකොට එතනට අභිනවයෙන් පැමිණෙන හේතු ප්‍රත්‍ය නොපැමිණෙන තැනට කටයුතු කරන්නට ක්‍රියාත්මක වේ. එතකොට ඒ අභිනවයෙන් පැමිණෙන හේතු ප්‍රත්‍ය එතනට පැමිණෙන්නේ නැතිනම් එතනින් එහාට අර හටගත්තු නාම රූප ධර්මයන්ගේ නිරෝධයත් එක්කලා පරිසමාප්ත නිරෝධයක් ප්‍රකට වෙනවා. එයි අලුතෙන් මේ પરම්පරාව තවදුරටත් පවත්වන්නට බැරි නිසා. එතකොට අවිද්‍යාවගේ නිර්වශේෂ නිරෝධයෙන් පුඤ්ඤාභි සංඛාර අපුඤ්ඤාභි සංඛාර අනිඤ්ඤාභි සංඛාර කියන ශලා කුසල සංස්කාරයෝ නිරුද්ධ කරනවා. ඒ නිරුද්ධ කළාම ප්‍රතිසන්දි විඥානය නිරුද්ධ වෙනවා නාම රූප නිරුද්ධ. එතනින් එහාට අර પરම්පරාවම එතනින් ඉවරයි. ඇයි මේ પરම්පරාව පැවැත්වීමේ මූල සාධකය වෙන්නේ මේ අවිද්‍යාව සහ තෘෂ්ණාව. එතකොට මේ මූල සාධකය මූල සාධකය දැන් ජනිත වුණා නම් ජනිත වෙච්ච එක ඉබේ නැති වෙනවා. හැබැයි අලුතෙන් ඒකට ප්‍රත්‍ය වෙන කාරණා හේතු වෙන කාරණා නිරුද්ධ කළොත් විතරයි මේකේ පැවැත්ම නිරුද්ධ කරන්නට පුළුවන් වෙන්නේ. එතකොට ඒ ප්‍රත්‍ය වෙන්නේ මොනවද හේතු වෙන්නේ මොනවද කියලා අපි ඉගෙන ගන්නෙ මොකෙන්ද මේ හේතුඵල ධර්මයේ තුලින්. ඒකට තමයි පටිච්ච සමුප්පාද කියලා කියන්නේ. ඊළඟට ඒකේ තවත් ගැඹුරු විග්‍රහයක් තමයි සූවිසි ප්‍රත්‍ය කියලා කියන්නේ. ප ဋ ාණ දේශනාව. ප ဋ ාණ දේශනාව කියන්නේ දැන් මේ පටිච්චසමුප්පාදේ කරන්නේ යම්කිසි මධ්‍යම ප්‍රමාණයෙන් දේවල් හේතු වෙන හැටි ප්‍රත්‍ය වෙන හැටි පැහැදිලි කිරීම. අර සූවිසි ප්‍රත්‍ය කරන්නේ එකම කාරණේ උනත් විවිධ ක්‍රමවලට ප්‍රත්‍ය වෙන හැටි. ඒව හඳුන්වන්නේ ප්‍රත්‍ය ශක්තිය කියලා. උදාහරණයක් හැටියට ගත්තොත් දැන් රේරුකාණේ මහානායක හමුදුරෝම උපමාවක් හැටියට දක්වනවා දැන් ගිනි පෙට්ටිය සහ ගිනි කූර එතකොට ගිනි පෙට්ටියේ තියෙන අර ගිනි කූර අතුල්ලන තැන තියෙන්නේ ඇවිලෙන්නට දැල්වෙන්නට අවශ්‍ය යම්කිසි ශක්තියක් ගිනි කූරේ අග වෙඩි බෙහෙත් වලින් සකසලා තියෙන්නේ දැල් වෙන්නට අවශ්‍ය ශක්තිය. හැබැයි දැල් වෙන්නට අවශ්‍ය ශක්තියක් දෙකේම තිබුණා වුණාට ඒ දෙක දැල්වීමට උදව් වෙන්නේ දෙවිධයකට. දෙවිධයකට තමයි ප්‍රත්‍ය වෙන්නේ. අන්නේ දෙවිධයකට ප්‍රත්‍ය වෙනවා කියන එක තමයි ප්‍රත්‍ය ශක්තිය කියලා. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා යම් යම් කාරණා ප්‍රත්‍ය වෙන ක්‍රම 24ක් තියෙනවා. හේතුවක් හැටියට ප්‍රත්‍ය වෙනවා. එතකොට මේ ප්‍රත්‍ය දක්වනවා හේතු ප්‍රත්‍ය, ආරම්භන ප්‍රත්‍ය, අධිපති ප්‍රත්‍ය ওই විදිහට 24ක් දක්වනවා. ඉතින් ඒවා වචන වශයෙන් කිව්වට එකපාරට තේරෙන්නේ නැහැ. ඒවා පිළිබඳව යම් මූලික අදහසක් ඇති කරගන්නට අවශ්‍ය නම් ඊටාම සරලව, ඊටාම පැහැදිලිව මේ ගැන විස්තරයක් දැක්වෙනවා. රේරුකාණේ මහානායක හඳුරාගේ අභිධර්ම මාර්ගයේ ප්‍රත්‍ය සූවිස්ස කියන මාතෘකාව යටතේ පැහැදිලි කරලා තියෙන කාරණා ටික කියවුවොත් කෙනෙකුට මූලික වශයෙන් මොකද්ද මේ ප්‍රත්‍ය කියන්නේ මොකද්ද ප්‍රත්‍යෝත්පන්න කියන්නේ මොකද්ද ප්‍රත්‍ය ශක්තිය කියලා කියන්නේ එකම කාරණේ එක එක විදිහට ප්‍රත්‍ය වෙන්නේ කොහොමද දැන් සිත ගත්තහම සිත හේතුවක් හැටියට ප්‍රත්‍ය වෙනවා ඊළඟට పూర్ව සාධකයක් හැටියට ඊළඟ සිත් හට ගන්නට ප්‍රත්‍ය වෙනවා. ඊළඟට අනිත් චෛතසිකත් එක්කලා එකට යෙදෙන සංප්‍රයුක්ත ධර්මයක් හැටියට ප්‍රත්‍ය වෙනවා. ඒ ඒ වගේම විප්‍රයුක්ත හැටියට ඒ සිත ඇති වුණාට චෛතසික ඇති වුණා මේවා මිශ්‍ර වෙන්නේ නැහැ. මිශ්‍ර වෙන්නේ නැතුව වෙන් වෙන්ව පවතිනවා. තමන්ගේ අනන්‍යතාවයත් එක්කලා. ඒ විදිහට ප්‍රත්‍ය වෙනවා. ඇති බවින් ප්‍රත්‍ය වෙනවා නැති බවින් ප්‍රත්‍ය වෙනවා. එතකොට එක්සිතක් තියෙන නිසා තමයි චෛතසික ධර්ම හට ගන්න පුළුවන්. එතකොට චෛතසිකයන්ට ඒ සිත ඇති බවින් ප්‍රත්‍ය වෙනවා. සිත ජනිත වීම නිසා සිත තිබීම නිසා තමයි අර චෛතසිකයන්ට තියෙන්න පුළුවන් වෙන්නේ. සිත නැත්තම් ඒ චෛතසිකයන් නිරුද්ධ වෙනවා. එතකොට ඒ සිත නිරුද්ධ වුණොත් තමයි ඊළඟ සිතට ජනිත වෙන්න පුළුවන්. එතකොට ඊළඟ සිත ජනිත වීමට මුල් සිත නැතිවීම තමයි ප්‍රත්‍ය වෙන්නේ. එතකොට නැති බව එකට ප්‍රත්‍යක් වෙනවා. මෙන්න මේ විදිහට මේ විදිහට එකම ධර්මය විවිධ ක්‍රමවලින් ප්‍රත්‍ය ඒක ඉතාම ගම්භීර ඉතාම සූක්ෂම දේශනාවක් සහ පැහැදිලි කිරීමක් තථාගතයන් වහන්සේගේ ਸਰවඥතා ඥානය තාම පුළුල් විදිහට විහිදවන්නට පුළුවන් වෙච්ච සිවුම්ම ක්ෂේත්‍රය හැටියට තමයි මේ සූවිසි ප ဋ ාණ ක්‍රමය දක්වන්නේ ඒ සංස්කාර ධර්මයන් එකින් එකට එකම සංස්කාරය විවිධ ක්‍රමවලට ප්‍රත්‍ය වෙන ආකාරය. ඉතින් මේක මහා ජාලයක් වගේ. ඉතින් එච්චර ගැඹුරු නැතුව යම් කිසි කෙනෙකුට යමක් සිද්ධ වෙන්නේ කොහොමද ඒකට අදාළ හේතු ප්‍රත්‍ය මොනවද කියලා දැනගත හැකි සරල දේශනාවක් තමයි සරල කියලා ඒකට කියන්න වටින්නේ නැහැ බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා මේක ගැඹීර දේශනාවක් කියලා අර සූවිසි ප්‍රත්‍ය සමග සංසන්දනය කරනකොට ඊට වඩා යම් ප්‍රමාණයකට පහසුවෙන් වටහා ගන්නට පුළුවන් ක්‍රමයක් තමයි මේ පටිච්චසමුප්පාදයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ සරල කියලා පහසු කියලා අපි කතා කරන්නේ තව කෙනෙක් තව දෙයකට සාපේක්ෂව විනා එහෙම නැත්නම් පටිච්චසමුප්පාද දේශනාව සරල දේශනාවක් නෙමෙයි ඒක අතිශය ගැඹීර වටහන්නට දුෂ්කර ඉතා සූක්ෂම දේශනාවක් හැටියට තථාගතයන් වහන්සේම දේශනා කරනවා. එතකොට දැන් අපි කතා කළේ එතකොට අපි දැන් කතා කළේ ෂණික නිරෝධය සහ අනුත්පාද නිරෝධය ෂණික නිරෝධයයි කියලා කිව්වේ හටගත් හටගත් නාම රූප ධර්ම එහිම බිඳී යන බව අනුත්පාද නිරෝධය කියලා කිව්වේ තවම හටගෙන නැති නාම රූප ධර්ම නොහට ගන්නා තැනටපත් කිරීම. එහෙම නැත්නම් යලි නොහට ගන්නා ආකාරයෙන් නිරුද්ධ කිරීම. දැන් හටගත් හටගත් නාම රූප ධර්ම නිරුද්ධ වුණාට පරම්පරාවේ ඉතිරි ඒවා යලි යලි හට ගන්නවා. එතකොට මේ Nirodha ඒ ඒ ශනික Nirodha අනුත්පාද Nirodhayak නෙමෙයි හටගත් ධර්මයේ Nirodhayak විතරයි. අර නොහටගත් ධර්මය යලි හටගත් හටගන්නවා. ඒක පාලනය කරන්නට බෑ. එතකොට ඒ ශනික නිරෝධය නාම රූප ධර්මයන්ට ආවේනික වූ ගුණය අපි මේ පටිලෝම පටිච්ච සමුප්පාද එහෙම නැත්නම් නිර්වාණ ගාමිනී මාර්ගයෙන් ආර්ය ශ්‍රාංක මාර්ගයේ ප්‍රගුණ කරලා අපි වෑයම් කරන්නේ මොකක් කරන්නටද අර අනුත්පාද නිරෝධය කියන තැනට පමුණවන්නට ඒ කියන්නේ මේ නාම රූප ධර්මයන්ගේ පරම්පරාව යලි නොහට ගන්නා තැනකට නිරුද්ධ කරා. ඉතින් ඒ නිරුද්ධ කිරීම කරන්න පුළුවන් වෙන්නේ අවිජ්ජායත්තේව අශේෂ විරාග නිරෝධා. අවිද්‍යාවගේ නිර්වශේෂ නිරෝධය. ඒ නිර්වශේෂ නිරෝධය ඇති වෙන්නේ පූර්ණ වශයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමත් එක්ක. ඒතර චතුරාර්ය සත්‍ය පූර්ණ වශයෙන් අවබෝධ කරන්නට අවශ්‍ය ප්‍රමාණයට සම්මාදිට්ඨිය ප්‍රඥාව විද්‍යාව පහළ වීම තමයි අවිද්‍යාවගේ නිර්වශේෂ නිරෝධය වෙන්නේ ඒ නිරෝධයෙන් අර එතනින් එහාට ක්‍රියාත්මක වෙන්න තියෙන සමස්ත ජාලයම එක් සැනින් අහෝසිය. එතකොට ඒක විස්තර කිරීම සඳහා එකකින් එකක් එකකින් එකක් නිරුද්ධ වෙන ආකාරය පෙන්වලා තිබ්බට එය ප්‍රකාශන මාත්‍රයක් පමණයි ඒවා ප්‍රායෝගිකව සිද්ධ වෙන්නේ කොහොමද? මූල සාධකය නිරුද්ධ වෙච්ච ගමන් අන් සියල්ලක් එසැනින් අහෝසි වෙනවා. එතකොට මේ විදිහට තවදුරටත් මේ පටිච්චසමුපාදය පිළිබඳව දක්වන විශේෂ කාරණයක් තමයි මේ පටිලෝම පටිච්චසමුපාදයෙන් හෙවත් මේ Nirodha පිළිබඳ කාරණයෙන් දක්වන්නේ නිර්වාණ සුඛය. නිර්වාණ සුඛය කියලා කියන්නේ කුමක්ද? එහිදී සුඛය දෙආකාරයකින් දක්වනවා වේදිත සුඛය සහ විමුක්ති සුඛය. වේදිත සුඛය ගැන අපි මේට පෙරත් බොහෝ අවස්ථාවල කතා කරලා තියෙනවා. ඉන්ද්‍රයන්ගෙන් අත්විඳින්නා වූ සුඛය සෝමනස්සය. එතකොට ඒක විඳින්නට පුළුවන්. එතන යම්කිසි සංස්කාරයක් තියෙනවා. එතන ස්පර්ශ කරන්නට දෙයක් තියෙනවා. නාම ධර්මයක් හෝ රූප ධර්මයක් එහි පවතින ස්පර්ශ කරන්නට පුළුවන් දෙයක්. ඒකේ රසය තමයි අර සුඛ ආකාරයෙන් ගන්නෙ. ඒ නිසා ඒ පස්සපච්චා වේදනා. ඒ ස්පර්ශය නිසා ඇතිවන වේදනාවක් නිසා ඒක හඳුන්වන වේදිත සුඛය. එතකොට දෙවන සුඛය තමයි විමුක්ති සුඛය. එහෙම නැත්නම් අවේදිත සුඛය. අවේදිත සුඛය කියලා කියන්නේ විඳින්නට දෙයක් එතන නැහැ. එතන තියෙන්නේ විමුක්ත වීමක්. ඒ කියන්නේ වෙන්වීමක්, අහෝසි වීමක්, නැතිවීමක්. ඒ නැතිවීම නිසා ඇතිවන සුඛය. එතකොට මේක පැහැදිලි කරන්නට ධර්මයේ දක්වලා තියෙන ඉතාම ප්‍රකට උපමාව තමයි කුෂ්ඨ රෝගියාගේ උපමා. එතකොට කුෂ්ඨ රෝගයේ ඇති තැනැත්තාගේ කුෂ්ඨය කසනකොට රත් කරනකොට ස්පර්ශ කරනකොට යම්කිසි සුවයක් දැනෙනවා. ඒක විඳින්නා වූ සුවයක්. නමුත් ඒ විඳින්නා වූ සුවය නැවත නැවත විඳිනකොට ස්පර්ශ කරනකොට කසනකොට ඒක වැඩි වෙනව ඔඩු දුවනවා. එතකොට මේ විඳින්නා වූ සුවය තුළ සංසිඳීමක් ඇති වෙන්නේ නැහැ. ඔඩු ඔඩුද වීමක්. එහෙම නැත්නම් එකින් එක එකින් එක ප්‍රත්‍ය වේලා වර්ධනය වීමක් තමයි තියෙන්නේ. අවේදිත සුඛය කියන්නේ එහෙම එකක් නෙමෙයි. අර කුෂ්ඨ රෝගය කසන්නේ නැතුව ඒකට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ටික කරනකොට අනුක්‍රමයෙන් ඒ කුෂ්ඨ රෝගයේ ජනිත වීමේ හේතු ප්‍රත්‍ය නිරුද්ධ වෙනවා. නිරුද්ධ වෙනකොට කුෂ්ඨ රෝගය අභාව ප්‍රාප්ත වෙනවා. අහෝසි වෙනවා. ඊට පස්සේ කෙනෙකුගෙන් අහුවොත් දැන් කොහොමද කියලා ආ දැන් සනීපයි ඒ සමීපයි කියන්නේ අර කසනවා වගේ සමීපයක්වත් අත ගන්නවා වගේ සමීපයක්වත් නෙවෙයි. මෙතෙක් තිබිච්ච වේදනාවේ අහෝසි වීම, ඒ වේදනාවෙන් මිදීම, ඒ දුක්ඛයෙන්, ඒ පීඩාවෙන් මිදීම. නමුත් මේ මිදුණු බව විඳින්නට බෑ. එතන විඳින්න දෙයක් නැහැ. දැන් කුෂ්ඨ රෝගියාගේ කුෂ්ඨය සනීප වුණාන් පස්සේ දැන් සනීපයි දැන් සුවයි කියලා කියන්නේ එතන සනීපය කියලා දක්වන්නට පුළුවන් යම්කිසි විඳින ගතියක් නැහැ. හැබැයි අර වේදනාවේ එහෙම නැත්නම් දුක් වේදනාවේ අභාව ප්‍රාප්තියම, Nirodhayම, ඒන් වෙන්වීමම සෝය. එතකොට ඒ සෝය නැහැ කියන්නට බෑ. ඒක නිකන් හදාගත්තු එහෙම ඉතින් විඳින්න එකක් නැත්නම් මොකක්වත් නැහැ. දැන් මොකක්වත් නැහැ කියන්න බෑ. ඔහුට සෝයක් තියෙනවා. සෝය නැත්නම් දුක තියෙන්න ඕනේ. දැන් ඒ තනත්තාගේ රෝගය සුව වෙලා නැත්නම් එමනම් රෝගෙ තියෙන්න ඕන. රෝගෙ නැහැ කියන්නේම ඒ තනත්තාගේ නිරෝගී බව නැමැති සුවය එහි विद्यමානයි. ඒක විඳින්නට බැරි වුණාට ඒක विद्यමාන වූ සුවය. ඒ නිසා නිර්වාණ සුඛය විඳින්නට පුළුවන් සුවයක් නොවුනට එය विद्यමාන සුවයක්. එය විද්‍යමා එහි විද්‍යමානත්වය සදාකාලිකයි. සදාකාලිකයි කියලා කියන්නේ ඇයි? ඒ නිරුද්ධ කළ නාම රූප ධර්මයන් යලි ජනිත වෙන්නේ නැහැ. යලි ජනිත වෙන්නේ නැහැ. ඇයිද ජනිත වෙන්නේ නැත්තේ? ඒකට අදාළ හේතු ප්‍රත්‍යනිමා කරලා නිසා. එතකොට අන්න ඒ විදිහට තථාගතයන් වහන්සේ මේ පටිච්චසමුපාද දේශනාව තුළින් සම්පූර්ණ භව පැවැත්ම භව පැවැත්මනේ අපි සසර කියලා හඳුන්වන්නේ ඒ භව පැවැත්ම කොහොමද සිද්ධ වෙන්නේ කියලා පැහැදිලි කරනවා ඊළඟට මේක නිමා කරන්නේ කොහොමද කියලා පැහැදිලි කරනවා ඉතින් යම් කිසි කෙනෙක් පටිච්චසමුප්පාදය අධ්‍යයනය කරනවා නම් ඉගෙන ගන්නවා නම් හදාරනවා නම් ඒ පිළිබඳව පරිණත වෙනවා නම් ඒ තැනත්තාට මේ සත්ව පුද්ගල ආත්ම වශයෙන් ග්‍රහණය කරගෙන ඉන්න වැරදි දෘෂ්ටීන්ගෙන් සිත නිදහස් කරගන්නට දෘෂ්ටි නිවාරණය සඳහා මේ පටිච්චසමුප්පාද අධ්‍යයනය කෙනෙකුට උදව් වෙනවා. සත්වයේක පුද්ගලයේක ආත්මයක්ය කියලා හිතාගෙන ඉන්න වැරදි වැටහීම් නෑ මෙතන සත්වයේ පුද්ගලයේ කවුරුවත් නෑ මෙතන ක්‍රියාත්මක වෙන්නේ ඒ ඒ තන ක්‍රියාත්මක වෙන නාම රූප ධර්ම සමූහයක් පමණයි කියන බව ඊටාම පැහැදිලිව ඒ තනත්තාට දැනෙන්නට ගන්නවා වැටහෙන්නට ගන්නවා කුමක් නිසාද අර හේතු ප්‍රත්‍ය සහ ඒවාෙහි ඵල ක්‍රියාත්මක වෙන ආකාරය ඉගෙන ගැනීම නිසා. එතකොට ඒ ඒ සම්බන්ධව දීර්ඝ විස්තරයක් රේරුකාණේ මහානායක හාමුදුරුව පටිච්චසම්පාද විවරණේ දෘෂ්ටි නිවාරණය සඳහා කොහොමද මේ පටිච්චසම්පාදය අධ්‍යයනය කිරීම උපයෝගී වෙන්නේ කියලා පැහැදිලි කරලා තියෙනවා. ඒ පොතෙන් ඒ කොටස් කියව ගන්නට පුළුවන් තවදුරටත් ඒ ගැන පැහැදිලි කර ගන්නට. ඒ වගේම යම් කිසි කෙනෙක් මේ පටිච්චසමුප්පාදය ඉගෙන ගන්නකොට තමයි ඒක අධ්‍යයනය කරනකොට තමයි ඒක ප්‍රගුණ කරනකොට තමයි අර සත්ව පුද්ගල වශයෙන් ඇති වෙලා තියෙන ඝන සංඥාවන් දුර වෙන්නට පටන් ගන්නවා. ඝන සංඥාව කියලා කිව්වේ මේ නාම රූප ධර්මයන් ඊටාම සූක්ෂමයි. සූක්ෂම නිසා සහ වේගවත් නිසා මේවාෙහි මේ මේ සියල්ලක් එකට ක්‍රියාත්මක වෙනවා වගේ එකක් වගේ අපට පෙනෙන ගතියක් තියෙනවා. ඒක තමයි ඝන සංඥාව. ඒතොර එකක් වගේ පෙනුනට එකක් නෙමෙයි මෙතන තියෙන වෙන වෙන වූ සමූහයක්. දැන් අපි අර උදාහරණයක් හැටියට කිව්වේ කාටුන් චිත්‍රයකදී රූප සිය ගණනක් දහස් ගණනක් වේගෙන් පෙරලනවා. හැබැයි අර දරුවාගේ රූපය එකම විදිහට ඇඳලා තියෙනකොට අපිට ඒක වෙනස් වෙන්නේ නැහැ වගේ ගතියක් පෙනෙනවා. එකක් වසාගෙන තව එකක් ඒ මතට වැටෙනවා. නමුත් අපට එහි වේගය සහ සූක්ෂම බව නිසා ඒක වෙනසක් පේන්නේ නැහැ. වෙනසක් පේනුනේ නැතොට හැම මොහොතකම වෙනස් වෙනවා. එතකොට අන්නේ වෙනසක් නොපෙනෙන ගතිය තමයි ඝන සංඥාව කියන්නේ. එතකොට මේ ඝන සංඥාව හතරාකාරයකින් මතුවෙනවා. හතරාකාරයකින් ක්‍රියාත්මක වෙනවා සමූහ ඝන, සන්තති ඝන, කෘත්‍ය ඝන, ආරම්මන ඝන සමූහ ඝන කියලා කියන්නේ සූක්ෂම කොටස් සමූහයක් එකක් වගේ පෙනෙනවා. දැන් අපි අග්ගලයක් කියලා ගත්තාම ඒක එකක් හැටියට අපිට පේන්නේ. නමුත් ඒකේ තියෙන්නේ කුඩා පිටි අංශු සමූහයක්. එතකොට මේ පිටි අංශු ටික අර පැණි වලින් එකට అలවලා තියෙනකොට අපිට එකක් කියන සංඥාව එනවා. කන්දක් කියලා ගත්තාම එතන තියෙන්නේ සමූහයක්. නමුත් ඒක එකක් හැටියටයි අපිට ප්‍රකට වෙන්නේ. ඒක ඒක හඳුන්වනවා සමූහ ගණය කියලා. දැන් අපි මේසයක් ගත්තා වුණත් එහෙම එතන තියෙන ලී කුඩු සමූහයක්. පරමාණු සමූහයක්. රූප කලාප පඨවි ආපෝ තේජෝ ආයෝ ආදි වශයෙන් වෙන් කරන රූප සමූහයක්. නමුත් ඒ සමූහය අපට එකක් හැටියට පෙනෙනවා. ඒවාෙහි වියුක්තිය වෙන් වෙන් කරලා අපට දකින්නට බැරි ඊළඟට සන්තති ගණ සන්තති ගණ කියලා කිව්වේ අර අඛණ්ඩව પરම්පරාව ක්‍රියාත්මක වෙනකොට දීර්ඝ කාලයක් මුළුල්ලේ પરම්පරාවක් තමයි එතන ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. ඒ પરම්පරාවක් කියන බව පෙනෙන්නේ නැතුව අපිට ඒ දාමයම ඒ ජාලයම එකක් හැටියට පෙනෙන්නට ගන්නවා. ඒ කියන්නේ දැන් බිමට අල්ලලා තියෙන පිඟන් ගඩොල එහෙම නැත්නම් ෆ්ලෝ ටයිල් එක ඊයේ තිබුණෙත් මේකමයි අද තියෙන්නෙත් මේකමයි හෙට තියෙන්නෙත් මේක. ඇයි අපිට වෙනසක් පේන්නේ නැහැ? නමුත් ඊයේ තිබිච්ච රූප කොටස් අද නෑවා නිරුද්ධ වෙලා අලුතෙන් ජනිත වෙලා තියෙනවා. අලුතෙන් ජනිත වුණාට ඒ වගේම ජනිත වෙලා තියෙන නිසා මේකේ වෙනසක් පේන්නේ නෑ. ඒ પરම්පරාවක් කියන බව පේන්නේ අන්න ඒ වගේ එකම ස්වરૂපයෙන් ක්‍රියාත්මක වෙනකොට එහි අකණ්ඩතාවය සහ එක ස්වરૂපයෙන් පෙනීම නිසා අපිට සම්තතියක් කියන බව පෙනෙන්නේ නැතිව ඒක එක වගේ පෙනෙනවා. ඒක තමයි සම්තති ගණය. ඊළඟට කෘත්‍ය ගණය කියලා කියන්නේ නාම රූප ධර්ම සමූහයකින් කරන වැඩ සමූහයක් අපිට එක වැඩක් වගේ පේනවා. අපි දැන් යමක් බලනවා කියලා කියනකොට ඒ බැලීම කියන එක සිද්ධ වෙන්නේ බොහෝ නාම රූප ධර්මයන් ක්‍රියාත්මක වෙලා. ඊළඟට චිත්ත වීති දසදහස් ගණනක්, ලක්ෂ ගණනක්, කෝටි ගණනක් ක්‍රියාත්මක වෙනකොට තමයි අපිට රූපයක් දැක්කා කියන අදහස පරිපූර්ණයෙන් එන්නේ. නමුත් අපට ඒ නාම රූප ධර්මයන්ගේ සූක්ෂම ක්‍රියාකාරීත්වය පේන්නේ නැතුව මම දැක්කා ඒක එකක් හැටියට මේ දැකීමේ එක් ක්‍රියාවක් හැටියට පෙන්වනවා ඒක තමයි ප්‍රත්‍ය ඝණය ක්‍රියා සමූහයක් එක් ක්‍රියාවක් හැටියට පෙන්වනවා ඊළඟට ආරම්භන ඝණය කියලා කියන්නේ අරමුණු ගැනීමේ ක්‍රියාවලිය නාම රූප ධර්ම සමූහයකින් සිද්ධ වෙන්නේ ආධ්‍යාත්මික බාහිර ආයතන යන්ගේ එකතුවෙන් සිද්ධ වෙන්නේ නමුත් අපට හිතෙනවා ඒක තමන් විසින් කරන කාර්යයක් වගේ එක් ක්‍රියාවක් හැටියට මම මේක දැක්කා මම මේක ඇහුවා මට මේක හිතුණා මම මේක කල්පනා කළා මට මේක වැටහුණා ආදි වශයෙන් හිතෙන්නේ ඒ අරමුණු ගැනීමේ ක්‍රියාවලිය විශ්ලේෂණය කරගන්න බැරි නිසා. එතකොට මෙන්න මේ වගේ මේ ඝන සංඥාව දුරු කරලා නාම රූප ධර්මයන් වෙන්කොට ගන්නටත් ඒ නාම රූප ධර්මයන් එකින් එක ප්‍රත්‍ය වෙලා කොහොමද මේ සංසාර ප්‍රවෘත්තිය සිද්ධ වෙන්නේ සසර පවතින්නේ කොහොමද කියලා හඳුනා ගන්නට ඒ සංසාර පැවැත්ම නිරුද්ධ කිරීම සඳහා අපි කෙසේ ක්‍රියාත්මක විය යුතුද කියන කාරණා මේ සමස්තය ලෙහා ගන්නට අපට උපකාරක වෙන දේශනාව තමයි පටිච්ච සමුප්පාද දේශනාව සත්වයේ පුද්ගලයක ආත්මයක් කියන වැරදි වැටහීමෙන් නිදහස් වෙලා නාම රූප ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වය සංසාර පැවැත්ම හැටියට ක්‍රියාත්මක වෙන ආකාරය වටහා ගන්නට අපට උපකාර වෙන්නේ සම්මා දිට්ඨිය උපදවා ගන්නට උපකාර වෙන්නේ මේ පටිච්ච සමුප්පාදය. ඒ නිසා පටිච්ච සමුප්පාදය මේ බෞද්ධ දර්ශනයේ බුදු දහමෙහි තාම ගම්භීර මූල දේශනාවක්. කේන්ද්‍රීය දේශනාවක්. මේ මේ දේශනාව පදනම් කොටගෙන තමයි සමස්ත දහමෙහි පැහැදිලි කිරීම කරන්නට පුළුවන් වෙන්නේ. එතකොට ඒක බුදුරජාණන් වහන්සේගේ නිර්මාණයක් නෙමෙයි. බුදුවරු ලෝකේ පහළ වුණත් නොවුණත් සනාතන ධර්මයක් සදාකාලික ධර්මයක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන පටිච්චසමුප්පාදේ. ඇයි? ඒක කවුරුවක් කරනා නෙමෙයි හේතු ප්‍රත්‍ය වශයෙන් විශ්වය තුල ක්‍රියාත්මක වෙන ධර්ම න්‍යාමයක්. ඉදප්පච්චේතාව. ඒ නිසා ඒ ධර්ම න්‍යාමය, ඒ සමස්ත විශ්ව න්‍යාය, ඒ සමස්ත විශ්වයේ මූල ධර්මය බුදුවරු හඳුනාගෙන ලොවට පැහැදිලි කරනවා. ඒක සමස්ත විශ්ව ධර්මයේ මූලික න්‍යාය නිසා එය අතිශයින් ගම්භීර දේශනාවක් බව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එයි දැන් අපිට යමක් ටිකක් වැටහෙනකොට අපිට හිතනවා ඒක හරීම සරලයි හරීම පහසුයි කියලා. ඒ නිසා ආනන්දහාමුදුරෝ සෝවාන් ඵලයටපත් වෙලා හිටියා. උන්වහන්සේගේ ප්‍රඥාව බොහොම තියුණුයි. නමුත් උන්වහන්සේ සිහිපත් කරන එක අවස්ථාවක ස්වාමීන් මට හැඟෙනවා මේ පටිච්ච සමුප්පාදය බොහොම පහසුවෙන් වැටහෙනවා මට. බොහොම ලේසියෙන් වැටහෙනවා. ඒක බොහොම ප්‍රකට අර්ථ තියනවා වගේ මට වැටහෙනවා. බුදුහාමුදුරෝ දේශනා කරන ආනන්ද එහෙම කියන්න එපා. එහෙම කියන්න එපා ආනන්ද. මේ පටිච්ච සමුප්පාදය අතිශය ගැඹිරයි. අතිශය සියුම් මේ සූක්ෂම වූ ගම්භීර ධර්මය නොවැටහීම නිසායි මේ සත්ව පඹගාලක පැටලුණා වගේ මේ සසර ගමනේ පැටලි පැටලි යන්නේ මේක නොවැටහීම නිසා නිසා මේක වටහන්න පහසු නෑ ඒක වටහන්නට සියුම් නුවණක් තියෙන්නට ඕනේ ඒක අධ්‍යයනය කරන්න දිගු කාලීන අධ්‍යයනයක් එක්කලා පුහුණුවක් එක්කලා තමයි ටික ටික වැටහෙන්නේ ඒනොත් තම තමන්ට සාපේක්ෂවයි තම තමන්ගේ ප්‍රමාණය මතයි වැටහීම ය ਸਰව සම්පූර්ණයෙන් වටහන්නට නම් ਸਰවඥතා ඥානෙ ඉපදුවිය යුතුයි. ඒතර ਸਰවඥතා ඥානෙ සියලු නාම රූප ධර්මයන් සූවිසි ප්‍රත්‍ය වශයෙන් එකින් එක විවිධාකාරයෙන් ප්‍රත්‍ය වෙන හැටි ඒ ඒ සත්වයන්ගේ සිත් හතර හසර වෙනස් වෙන හැටි ඒ ඒ සක්වල නාම රූප ධර්මයන්ගේ විවිධත්වය මේ සියල්ලක් සියුම් විදිහට දකිනකොට ඒ තථාගතයන් වහන්සේට දැනෙනවා මෙහි තියෙන ගැඹීරත්වය සූක්ෂම භාවය. එපමණ ගැඹුරු ඥානයක් නැති වෙනකොට අපිට පොඩි දෙයක් වැටහෙනකොට එය පමණයි සමස්තය කියලා හිතෙනකොට අපිට හිතෙනවා ඒක බොහොම පහසුවෙන් ලෙහෙසියෙන් වැටහෙන දෙයක් වගේ අපිට හැඟෙන්නට පුළුවන්. ඉතින් ඒ නිසා මේ පටිච්චසමුප්පාදය අපි ගැඹුරුයි කියලා බියපත් වෙන්නට පැති ගන්නට නෙමෙයි මෙයමයි අපි අවබෝධ කළ යුතු පැහැදිලි කරගත යුතු මූල ධර්මය කුමක් සඳහාද සංසාර ප්‍රවෘත්තිය තුල සත්‍යයක් පුද්ගලයෙක් නැහැ කියන බව හරියට විශ්ලේෂණය කරගන්නට ඒ වගේ මේ ගමන නැවත් නවත්වන්නේ කෙසේද කියලා හරියට තේරුම් ගන්නට පටිච්චසමුප්පාදය අත්‍යවශ්‍ය දේශනාවක් වෙනවා අවශ්‍යයෙන්ම අපි ඒක අධ්‍යයනය කළ යුතු වෙනවා ඉතින් එහෙමනම් පටිච්චසමුපාදය පිළිබඳව දේශනා පෙළ අපි අද දවසේ නිමා කරනවා. ලබන සතිය අපි අලුත් මාතෘකාවකින් දේශනා පෙළ ආරම්භ කරනවා. එහෙමනම් අද දිනට අපි ධර්ම දේශනා කොටස මේ පමණකින් නිමා කරනවා. එහෙමනම් සුපුරුදු පරිදි අපි ධර්ම සාකච්ඡාව ආරම්භ කරමු.